ස්වාමීන් වහන්සේ මෑණියනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මතක් කරගත්ත විදියට සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ විසින් ඒ දසුත්තර සූත්‍රීලා සංග්‍රහ කරපු එක පාඩයක් අපි මේ වැඩමුළුවේ තේමා පාඩේ වශයෙන් ඉදිරිපත් කරගත්තා මේ නව සත්තාවාස කියන මාතෘකාව ඒ මාතෘකා මතුවෙන්නේ අදාළ ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? කතමේ නව ධම්මා පරිඤ්ඤය. මිනිස්සෙක් විසින් විශේෂයෙන් මේ වගේ භාවනා වැඩමුළුවකට උරදී ණයදී කටයුතු කරන කෙනෙක් වශයෙන් ආත්පසින් දත යුතු කාරණා නවයේ මොනවද කියලා පරිඤ්ඤය වශයෙන් දත යුතු කරුණ නම් මොනවද කියලා ඇහුවොත් පොදු නමක් වශයෙන් සත්තාවාස නමයක් බුදුජානනාංශයේ දේශනා කරලා තියෙනවා. ඒක එතෙන්ද සාරිපුත්තු සාන්තේ බහාලා කියනවා භාවනා කරන අය ඒක දැනගන්න ඕනේ. ඒ සත්තා වාස කියලා කියන්නේ සත්‍යයන් ලගින තැන් පටල වෙන තැන්. ඉතින් මේ භව තලයේහි භව තල වශයෙන් එක එක විනිපා විනිපාතික එහෙම නැත්නම් අසුරනිකාය නිරය ආදි වශයෙන් ඊට පස්සේ දේව මනුස්ස වශයෙන් දෙවිය බ්‍රහ්මයෝ ආදි වශයෙන් මේ බෙදලා දක්වනකොට ඒ ਸਰුවඥ විග්‍රහය හැටියට එක එක මට්ටම් තියෙනවා මේ භවයේ ඒ ඒ විඥාන தත්වලට යගැලපෙන විදියට. ඉතින් අපි මේ ජීවිතයේ ගත කරන ස්වභාවය අනුව අවසාන වෙලාවක තීන්දුව කරනවා අපි ගිහිලා ඊගාවට උප්පත්ති ලබන්නේ මොන භවයකද කියලා ඒක තීන්දුව කරන්නේ මේ සත්තාවාස 9 ඇතුලේ තමයි අපි කොහරි උපදින්නේ. ඒකට අපි සමස්තයක් වශයෙන් භවය කියලා කියනවා. ඒ භවයට සූදානම් වෙනවා මේ ජීවිතේ පුරාවට. ඉතින් ඒ අනුව අපි මේ ජීවිතයේ අවසානයේ කටයුතු නිම කරගත්තේ නැත්නම් ওই 9න් එකට අපි ගිහිලා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධ වෙන එකේ මූලික බීජ එහෙම නැත්නම් ඒකට පෙරහුරුව මේ ජීවිතේදීම තියෙනවා. ඉතින් අපිට අපි දන්නවා නම් මේ මේ සත්තාවාසවල මේ මේ தত্ত্ব තියෙන්නේ අපි අද ගත කරන ජීවිතය ඒ අනුවට ගැළපෙන්න කටයුතු කරගන්න තරම් අපට හික්මීමක් තියෙනවා ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් අපිට යන්න තියෙන ගමන ඕනේ නම් විනාශ කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ පරිඤ්ඤය ඥාන දන්නවනම් එහෙම නැත්නම් අපේ හිතේ ලැබුම් පොළවල් 9ක් තියෙනවා. අන්නේ 9 අපේ හිත වැඩියෙන්ම ඇසුරු කරන්නේ කොහෙද කියලා වර්තමාන වශයෙන් ඒ ඇසුරු කරන ස්වභාවය අනුව තමයි ඊගාව භවයේ තීන්දුව වෙන්නේ. එහෙම නැත්නම් අපේ ජීවිතේ තීන්දුව වෙන්නේ. ඒක දැනගෙන ඉන්න එක හොඳයි. අපිට අපේ පාලනයක් හටදී වශී භාවයක් හටදී මේක වෙනස් කිරීමක් කරනවා නම් දැම්මම ඒක පිළිබඳව පෙර ගැහෙන්න, හැඩ ගැහෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි කාටත් තේරෙන නැත්නම් ඒ ඒ ඒ දී ඇති විකල්පවල පහත්ම තලය අඩියම විස්තර කරන්නේ නානත්ත් කාය නානත්ත් සංඤී. අපි කයෙන් වශයෙන්මුත් වෙන් වෙන් වශයෙන් ජීවත් වෙනවා සංඥා වශයෙන්මුත් වෙන් වෙන් වශයෙන් ජීවත් වෙනවා. එහෙම නැත්නම් නන්නතර වෙලා ජීවත් වෙනවා. ඉතින් ඒකටම අපි පෘ탁 චිත්තජන කියන නම දෙනවා. ඉතින් ඒ සාමාන්‍ය මේ පෘථග්ජනයාගේ තියෙන මේ නානත්ත කාය අනානත්ත සංජී නිසා මේ පෘථග්ජන භාවයේ උම්මත්තක භාවයට බොහෝම සමාන කළ ਸਰවචන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ නිසා ඒ උම්මත්තකේකට තමන් උම්මත්තක බවත් නැත්නම් නන්නත්තර බවත් මේ නන්නත්තර බව දැනගෙන ඊට වැඩිය निराවුල් භවයකට යන්න මෙතන ප්‍රභවය තියෙනවා හැකියාව තියෙනවා කියන එක ඒ කෙනාට ස්වයම්බු වශයෙන් තේරුම් ගන්න බෑ. ඒ භවයේ ඉඳලා තමයි මනුස්ස භවයේ විනිපාතික භවයේ දේව භවයක ඉඳලා ඒක ඊටාම ආයාසෙන් බෝධි සම්භාර පුරලා ඉහළම මට්ටමකට කොටිම කියනවා මේ නව සත්තාවාස ඉක්මවලා භවයේ ඉක්මවලා ගිය සරුවච්චන් වහන්සේ මේ තාමතර සත්තාවාසවල අඩියම ඉන්න කෙනාට උත්සාහ කරනවා කියලා දෙන්න මේ විඥානයේ පිහිටන නැත්නම් සත්‍යයන් ලැබුම් ගන්න සත්‍යයන් පිහිටන ස්ථාන නමයක් තියෙනවා. ඒකේ පළවෙනිම එක තමයි නානත් කාය නානත් සංඥා කියන එක. ඒක මනුස්ස ලෝකේ ගැනයි සඳහන් කරන්නේ මේ. සමහරක් දෙවියොත් එතන ඉන්නවා. සමහරක් විනිපාතික එහෙම නැත්නම් තිරිසන් අපාගත සත්තු යක්ෂ ප්‍රේතයොත් එතන ඉන්නවා. ඒගොල්ලන්ගේ හිත නිතරම සංඥාව මාරු වෙනවා. ඒ වගේම කය වතේ විවිධ දැන් තියෙන එකට කැමති නැහැ විවිධ දේවල් මාරු කර කර ඉනවා. ඉතින් ඒ අය නිතරම ලුණු වතුර බොන්නෝ වාගේ ගිනි අඟුරක් අරගෙන ධනවට අතින් අතට මාරු කරන කෙනෙක් වගේ හරි දෙවීමක පිච්චීමක ගත කරන්න. හැබැයි මේන් එපිට වෙන වෙන ආවාසයක් තියෙන බව ඉහළ මට්ටමක් තියෙන බව හිතා ගන්නවත් බැරි තරම් හරි අසහනශීලී දෙබිලි තැවිලි සහිත ජීවිතයක් ගත කරනවා. ඒ කෙනාට ਸਰුවචනන්සේ දීලා තියෙන නම තමයි පු탁ජන කියලා. එයා විවිධ රසයන් සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා. දැකපු නැති රූප පුළුවන් තරම් පෙන්වන්න, පරණ සතහන් පෙන්වන්න දවස පුදුම විදියට මහන්සි වෙනවා. ඒ වගේම දහනාපු සද්ද නැත්තම් තමන්ගේ රුචි සද්ද දවස පුරාවට අහන්න මහන්සි වෙනවා. ඒකට ගඳ, රස, පහස Tamanට එන හිතවිලි ඒ Tamanගේ ruci දේවල් වෙනස් කරමින් අර නානත්ත් කයට නානත්ත් සංඥාවට පොහොර ධම්මින් ගත ගන්නවා. ඉතින් මේ ඇත්තෝ තුල දසමාර සේනාවම ක්‍රියාත්මක වෙනවා. ඒකේ පළවෙනි මාර සේනාව තමයි අපි හඳුනන්නේ කාමාතේ පටමා සේනාව. අපි දන්න මේ කාමයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ විවිධත්වයේ පැතීමම තමයි කාම ගුණ කියන මේ ਸਰවචන්සේ හඳුනන්නේ. එක රූපයක් දැකලා බෑ යති රූප ගොඩක් ඕනේ. ඒව වර්ණ වෙනස් වෙන්න ඕනේ, සටහන වෙනස් වෙන්න ඕනේ. එක සද්දයක් ඇහුවට බෑ විවිධ සද්ද අහන්න ඕනේ. ඒව විවිධ කර්ණ රසායන විදියට හදා ගන්න ඕනේ. මේ විදියට පොත් කර කර පොත් කර කර ಗುಣ වඩන ගතිය තමයි කාම ගුණ කියලා කියන්නේ. ඉතින් ඒ කාම ගුණේ ඉන්න කෙනා මේ ඌනෝ අතිත්තෝ කාමදාසයෝ දිගටම කාමයට දාසකම් කරනවා හැම වෙලාවෙම අතෘප්ති කරව ජීවත් වෙන්නේ මරණයත් අතෘප්ති කරයි. ඌනේ තමයි ජීවත් වෙන හිග භාවයෙන් ජීවත් වෙන. කවදාකවත් මේ ලෝකේ ඉන්න කාටවත් ඇති කියන වචනේ කියවෙන්නේවත් නැහැ. හැමදාම මදිකම තමයි තියෙන්නේ. කුප්පදීදී තඩගෙන හැවිපදිනව මරණ කොටත් මදි කියන තමයි ඉපදෙන්නේ මැරෙන්නේ. ඒක මේ සක්විති රජ වුණත් මැරෙන්නේ මදිකමින් කියලා සරුවචනහන් විශ්සර කරනවා තමන්ගේ පෙර භවයක හිටපු සක්විති රජකම තියාගෙන. කොදෙව් 700කට රජ වෙනවා. හැම කොදෙව්වෙම ජනගම් අගනගරයක් තියෙනවා. ඒ අගනගරේ විශාල මන්දිර 700ක් තියෙනවා. වැව්පොකුණු තටාක 700ක් තියෙනවා. අන්තපුර ස්ත්‍රීන් 700ක් ඉන්නවා. ඇත්ත ශ්‍රී පාබල සේනාවල් 700ක් ඉන්නවා. ඒ තරම් තිබුණත් මරණය සිද්ධ වෙන්නේ ඌනව. මරණය සිද්ධ වෙන්නේ අතෘප්ති කරවලා. කාමයට දාතකම් කරමින්. ඉතින් අපි සක්විත රජ වෙලා තින්න ඇති. අපිටත් ඒ සම්පatti ලැබිලා ඇති. නමුත් අපි තාමත් හොයමින් ගත කරනවා. ඒ නිසා මේ කාමයේ තියෙන ස්වභාවය තමයි ලුණු වතුර බොන්න වගේ. ගිනි අඟුරක් අතින් අතට මාරු කරන්න වගේ දඟලන ගතිය නිසා අපි හරියට පරිේෂණ බහුලයි. ඒ කාමයේම එක ලකුණක් තමයි පරිේෂණ බහුල භාවය. ඒකට හේතු අර නානත් කය නානත් සංඥා. ඒක නිසා අපි උදේ නැගිටින්නේ විශාල වැඩ ලයිස්ට්ක් හිතාගෙන. අද අපි මේ මේ ටික සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කරපුවා අපිට ආර්ථික දේශපාලන සමාජික මට්ටමක් විස්තාවරයක් නැත්තම් සම්පත්‍තිකර භාවයක් සන්තුෂ්ටිකර භාවයක් ලැබෙයි කියලා. කිසිම දවසක ඒක සම්පූර්ණ ලැබුදියන්න හම්බ වෙන්නේ නැහැ. හෙට උදේටත් ආයෙසරයක් අර වගේම ලයිස්ට්ක් හදනවා. හදලා අනික් අයටත් දෙනවා. ඉතින් මේ ඒ පරිේශන බව මනුෂ්‍යයාගේ දෙන පරිේශන ගතිය වෙන ඕනම සතෙකුට වැඩි වැඩි. යක්ෂයෙකුට වැඩි දෙවියෙකුට වැඩි විනිපාතයෙකුට වැඩි වැඩි. එයාහි ආගේ හැම හැකියාවක්ම අර පරිේශන සඳහා තමයි යොදවන්නේ. ඉතින් ඒ පරිේශනත් එක්ක බලනකොට සරුවචනාංශෙත් අපිට ආර්ය පරිේශණය කියලා එකක් පෙන්නනවා. ඒ ආර්ය පරිේශණය නැති හැම කෙනාමත් පරිේශණයක ඉන්නේ. යමුනෝදෝ තාමේ ඒසනා කියන සොයා යන්නේ එක ඒ හොයා යන්නේ තාම මදි මේ තෘෂ්ණාව නිසා. ඒ නිසා තෘෂ්ණාව නිසා වෙන දෙයක් පෘථජන ලෝකේ වෙන දෙයක් තමයි තණ්හා පටිච්ච පරිේෂණ. අපි නිතරම පරිේෂණ කරනවා. දැන් ලෝකේ හැම කම්පැනි එකම නව පරිේෂණ සඳහා 140ක් අය වැය වෙන් කරනවා. රටේ ආර්ථිකයකින් එච්චර ගණක් වැය කරනවා. ඒ ඒ ඒ වැය කරන ධනයෙන් ඒගොල්ල විශාල වශයෙන් පරිේෂණ කරන්න යොද ආයුධ හදා. ඒ කියන්නේ තව කෙනෙක් එකපාරින් මරලා දාන. මුළු රටම මුළු ජාතියම උණ්ඩ මොණි සංගලින් හරි රසායනික ක්‍රමයකට හරි නැත්නම් අකුණක් ගස්සලා හරි භූමිකම්පාවක් කළා හරි උත්සාහ කරනවා නිතරම විශාල භූමිකම්පාවක් ඇති කරන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් විශාල සුලිසුණුවක් ඇති කරන්නේ කොහොමද කියලා. ජලගල්මක් ඇති කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ මේ සිදුවෙන මෑත කාලේ සිදුවෙන ඒ විලෝපන ඇත්තටම කවුරු හරි කරන පරිේශණයක ප්‍රතිඵලයක්ද නැත්නම් ඇත්තටම සබා ධර්මයේ කිපිලාද කියලා හිතා ගන්න ටිකක් කාලයක් යයි. මුජේර විශාල ධනස්කන්ධයක් යොදවනවා පරිේශන කරා. අද ඉන හොඳම මොළ ටික ලංකාවේ තියෙන හොඳ මොළ ටිකයි ඒ පැට රටවල තියෙන හොඳම මොළ ටිකට ගෙවනවා ඕනේ ගාණක් පරිේශන සඳහා. හැබැයි මේගොල්ලෝ කරන පරිශ්‍රණය මොකද්ද කියලා ඒ විද්‍යාඥයෝ දන්නේ නැහැ. ඉතින් අන්තිමට අපිට වෛද්‍ය විද්‍යාත්මක උපකරණ ලැබෙනවා, ටෙලි සෙල්ෆෝන් හම්බ වෙනවා. යටිතල පහසුකම් කොහොම අර යුද පරිශ්‍රණ වල අතුරුඵල. අපිට වෙන්නේ විද්‍යාවේ ලොකු දියුණුවක් තියෙනවා කියලා. නමුත් ඒගොල්ලෝ හොයන්නේ මොකද්ද? මුළු මානවයම එක නියුට්‍රෝන බෝම්බෙන් විනාශ කරන්න පුළුවන් නම් එක න්‍යෂ්ටික බෝම්බක විනාශ කරන්න පරිශ්‍රණ කරනවා. ඒ හේතුව මොකද? තෘෂ්ණාව නිසා. ඉතින් අපිට ඉච්චර ලොකු යෝ කරන්න බෑ. අපි දවස පුරා පරිේශන. දවස පුරා පරිේශන කර නිසා අපිට භාවනා කරන්නවත් වෙලාවක් නැහැ. මේ වගේ තැනකට එන්න විදියකුත් නැහැ. මොකද අර විශාල පරිේශන රාශියක් අපි කරනවා. ඉතින් කාට හරි තේරෙනවා නම් මේ තරම් අපි මේ නව නිෂ්පාදන හොයමින් මේ නැවුම් භවෙන් වටපිට හොය ඇවිදින්නේ මේ වර්තමානයේ කිසිම සතුටක් අපිට නැහැ. අපිට තියෙන්නේ අලුත් දෙයක තමයි සතුට. එහෙම නැත්නම් බාහිරේ තමයි සතුට. එහෙම නැත්නම් සුඛෝපභෝගී දේවල් තමයි සතුට තියෙන්නේ. එහෙනම් සතුට තියෙන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ අතේ. එහෙනම් කතරගම දෙවියෝ අතේ. ඉතින් ගිහිලා යදිනවා අනේ අපිට දෙන්න සතුට. ඒ හැම බාහිරේ කරන පරිශ්‍රණයක් පාස මේ මම දැන් මෙතන කියන එක නැති වෙනවා. ඒ තමයි ඒකේ මේ සතිය වඩන අහිංසක කෙනෙකුට තේරුම් ගන්න තියෙන කතාව අප පරිේෂණ කරන හැම වෙලාවකම වර්තමානයේ හිත පාත්තන්න බෑ. අතීතයට යනවා, අනාගතයට යනවා, වෙන කෙනෙක් ගැන හිතනවා, වෙන තැනක් ගැන හිතනවා. කොයි වෙලාවක හෝ ආර්ය පරිේෂණයට ගත්තමොත් හිත අපිට බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. අපිට manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. අපිට ඇහ කන දිව නාසය සහිත අංග පොලාවක් සහිත චන සම්පත්තිය ලැබිලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා. සත්පුරුෂ සංසේවනේ තියෙනවා. අවශ්‍ය නම් පැවිද්දක් තියෙනවා. ඒත් මදි. ඒත් අපිට සතුටක් නැහැ. ඉතින් මේ පරිේශන ස්වභාවය සත්තුන්ගෙන් හරියට වෙනස් මිනිස්සයක්. දෙවියන්ගෙනුත් වෙනස්. අද ලෝකේ නායකත්වයේ අරගන්නේ පරිේශන ආසාව වැඩි කට්ටිය තමයි. ඉතින් ඒගොල්ලන්ට තමයි ව්‍යවස්ථා හදාගෙන මේ කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ නානත්තකය නානත්ත සංඤ්ඤේ තියෙන ලෝකෙක අනිකු සියලුම තලයන් වලට වැඩිය සත්තාවාස වලට වැඩිය මේ තණ්හාව අධිකයි. ඒකයි මේ නානත්ත් කාය නානත්ත් සංඥා කියලා කියන්නේ. ඒගොල්ලන් කියන්නේ කාම ගුණයන්ගෙන් ජීවත් වෙන කෙනා. ඒ තණ්හා මේ තණ්හා නිසා තණ්හා පටිච්ච පරිේෂණ. එතකොට අපි බැලුවොත් අපේ හිත මේ ලැබිච්ච දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබිලා සතුටු වෙන චිත්තක්ෂණයක්. ඒ වෙනුවට සල්ලි හොයන, ලාභ සත්කාර හොයන සුඛෝපභෝගී දේවල් හොයන ආර්ය පරිේශන සඳහා අපේ හිත යොදන හැටි බැලුවොත් එහෙම ඒක ඊ타ත්ම අවාසනාවන්ත ඊ타ත්ම අසතුටුදායක සමතුලිත භාවයක් තියෙයි. ඊ타ම සුළු වෙලාවයි අපිට මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය අපි අගේ කරන්නේ. ඒ වෙනුවට අපි මොනවා හරි පරිේශන කරමින් ඉන්නවා. මේ පරිේශන කොච්චර බලවත්ද කියන හිතල මතල සැලසුම් කරලා කොළොල ඇඳලා අපි පරිේශන කරනවා. ඒ පරිශ්‍රණ නිසා අපිට අනිවාර්යයෙන්ම ලාභයක් ලැබෙනවා. කියන්නේ අපි කරන්නේ විහිළුවක් නෙවෙයි. අපි යම් දෙයකට හොඳටම යෙදිලා උත්සාහ කරන උත්සාහ කරන අපිට ලාභ ලැබෙනවා. ඒ ලාභ අනිවාර්යයෙන්ම අනිත් කෙනාගේ ලාභයට වැඩිය වෙනස්. මම යෙදුවේ මැණික් කරන්න නම් මම යෙදුව කෘෂි කර්මාන්තෙට නම් මම සත්තු බලන්න මම ඉගෙනත් ඉගෙන ගන්න නම් අපිට තේරෙනවා ඊ යොදන කාලයට සාපේක්ෂව අපිට ලාභ ලැබෙනවා කියලා. ඒ නිසා අපි අර පරිශ්‍රයෙන්ට නැවත නැවත ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා. Tamanට ලැබෙන ලාභ ප්‍රමාණය අනුව. ඒ ලාභ ලැබීම පුද්ගලිකකරණය වෙනවා නම් අපිට ඒක ඒකාධිපතිවාදය කියලා කියනවා. ලැබෙන ලාභ සියල්ලම මේ පන්තියට ඔක්කොටම බෙදලා යන එකට කියනවා කොමියුනිස්ට් වාදය කියලා. නිසා කොමියුනිස්ට් වාදයේ පරිශන හරි අඩුයි. මොකද මොන ලාභ ලැබුණත් ඔක්කොටම දෙන්න ඕන. ඒකාධිපති ක්‍රමේ ලැබෙන ලාභේ Taman අතට. ඒක අපිට ලියාපදිංචි කරලා මගේ අයිතිවාසිකම ගන්න පුළුවන්. ඒ නිසා මේ පරිශ්‍රණයට දක්ෂ වෙන්න වෙන්න අපිට ලාභ වැඩිනවා. ඒ ලාභේ වැඩි කෙනා තමයි විනිශ්චය කරන්නේ. gedara හම්බ කරන මනුස්සයා තමයි gedara දේවල් විනිශ්චය කරන ඔබට මේ දේ අරන් දෙනවා ඔබට මේ දේ ගන්න පුළුවන් කියලා ලාභ වැඩි වෙන්න වැඩි වෙන්න යාට කද්ද විනිශ්චිත ශක්තියක් ලැබෙනවා. මොකද හැම කෙනාම එයා දිහා බලනවා. එයාට නතු වෙනවා. එයාට බය අඩු වෙනවා. මොකද එයා දන්නව ලාභ උපේන ක්‍රමේ. ඒ නිසා ඒ ලාභ ඉපීම නිසා ඒ පුදුර තෘෂ්ණාංශ පරිේශනේ පරිේශනස ලාභ ලාභ නිසා විනිශ්චය ශක්තියක් ලැබෙනවා. එහෙම නැත්නම් අපි කියනවා අපි විනිශ්චයකාරයෙක්පත් කරනවා. අර හොඳට ගෙවනවා. එයාට ලැබෙන නිකන් සාමාන්‍ය නෙවෙයි හම්බෙන්නේ සෑහෙන උගතිකොට එක හම්බෙන්නේ. අපේ ගෙවල් වලත් නැත්තම් ගමේ තියෙනනේ සාමදාන විනිශ්චයකාරකම. ඒත් අපේ ගෙවල් වල තියෙනනේ අපේ අම්මා තාත්තා ගාව විනිශ්චයකාරකම. ලොකු අයියා පොඩි මල්ලිගේ විනිශ්චය කරනවානේ. ඒ විනිශ්චයවලදී ලෝක සම්මත ක්‍රමය තමයි ලාභ පච්ච විනිශ්චයෝ. විනි අපි මේ මම ගැන විතරක් නෙමෙයි. අනුන් ගැන විනිශ්චය කරන්න පෙළඹෙනවා. මේ විනිශ්චය නිසා විනිශ්චයට පදනම් වෙන්නේ චන්ද රාගේ මගේ තවත් ලාභ සත්කාර වැඩි කරන කීර්ති නාමය වැඩි කරන චන්ද රාගයේ ඇති වෙන විනිශ්චය තමයි කිසිම දවසක කිසිම පුත්‍ජජනයෙකුට සමාන විනිශ්චයක් දෙන්න බෑ. සාධාරණ විනිශ්චයක් දෙන්න බෑ. යාගේ පුද්ගලික දෝෂය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා යායේ දෙන විනිශ්චය හැම එකක්ම බුද්ධඥාන්සේ සඳහන් කරන ඡන්ද රාගය අනුව තමයි යන්නේ. යා රුචි කිනාට වෙන විනිශ්චයක්, අරුචි කිනාට වෙන විනිශ්චයක්. තමන්ගේ කුට්ටිය ගන්න පැත්තට විනිශ්චය තියෙනවා. අනිත් පැත්තට පාඩු වෙන විදිහට විනිශ්චය කරන්නේ ඉතින් එක දවසක් කියනවා නිකන් ජීබල්ලෝ දෙන්නේ වතුරේ පීනනකොට මාළුවෙක් ඇල්ලවල බලනකොට දෙන්නම අල්ලා තියෙන එකම මාළු වගේ වලිගිනුයි ඔළුවේ ඉනුයි. ඉතින් උන් දෙන්න කොටට ඇවිල්ලා රණ්ඩු කරනවලු. මේක බෙදා ගන්න බැරුව. ඉතින් මම කොහොමඩක්වත් කියන්නේ නැහැනේ අනිත් එක නගෙන මම එල්ලුවේ කියන. මේකත් කියනවා මම. ඒ ළඟින් හිවලෙක් ගියාලු. ඊට පස්සේ කතා කරලා බලනකොට ආලාමේ අපි දෙන්නට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ මාළුව බෙදා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඕ ඕ ඕ මම තමයි මේක විනිශ්චය කරන්න දක්ෂය. අම්බල දින පොඩ්ඩක් පැත්තකට හිටවලා කියලා පීයක් කරන්න ඇවිල්ලා මාළුවා කැපුවලු අසමබර විදියට. කපල බලනකොට දැන් මේ කපු කැපුවා හරියට සම වුණේ නැහැ මේ පැත්ත වැඩි ඉන්නේ කියලා ඒ කෑල්ල කෑවලු. වැඩි කෑල්ල කෑවලු ටිකක් වැඩි වෙන්නේ. එතකොට දැන් අර අර කෑල්ලටත් වැඩිය මේ කෑල්ල පුංචි වෙන කාලේ ගොළු දැන් දෙකට බෙදන අනකොට ඔක කෑවට පස්සේ මං කාලා තියෙන වැඩිනේ. මේකේ වැඩි. ඒකෙමත් කෑල්ලක් කැපලු සම වෙන්නේ කියලා. ඒකට වැඩිපුර වෙන්න කපලා ඒ කෑල්ලත් කටේ දාගත්තා. තව දෙසේ කපනකොට අර හොටයි වරලයි විතරලු ඉතුරුනේ. එතකොල්ලු දියබල්ලට තේරුනේ මේ මනුස්සයාගේ විනිශ්චයෙන් අන්තිමට මාළුවගේ බඩ කෑල්ල ඔක්කොම ඉවලගේ බඩේ අන්තිමට අරුන් දෙන්නට අර ඉස්සරහා තියෙන හොට කෑල්ලයි වලිගේ විතරයි ඉතුරු හැම කෙනෙක්ගේම විනිශ්චය ඔච්චරයි. විනිශ්චය යන්නේ චන්ද්‍රාගේ පිරෙන විදියට. ඒ නිසා අපි ඕන කෙනෙක් විනිශ්චය කරනකොට බලන්න තමන්ගේ කුට්ටිය කඩා ගන්න ඒ දෙන විනිශ්චය. මොකද මේක දිගටම ඉන්නේ අර තණ්හා පදනම් කරගත්ත ක්‍රමවේදයක් දිගේ. ඒ විනිශ්චය නිසා චන්දරාග වෙනවා. චන්දරාගය ගැටුණාට පස්සේ ඇයි එහෙම විනිශ්චය කළේ කියන්නේ? එයා හේතු කරුණු දක්වනවා දැන්. මම බැලුවේ මෙන්න මේ පදනමේ මම බැලුවේ කියලා මේ වැඩේ එතකොට තමන්ගේ බොක්කත් පුරවගෙන මඩිසලෙත් අද කරගෙන ඒ ඒකට හේතු වෙච්ච න්‍යායට අජෝසනයක් තියෙනවා නැත්නම් ඒකට බැස ගන්නවා. මේක ඔක්කොටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි විනිශ්චයක උත්තරීතර වැඩක්. මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා අර Taman දීපු විනිශ්චය, වැරදි විනිශ්චය සාධාරණීකරණය කරනවා. එහෙම නැත්නම් ඒකට ඒකට රිංග ගන්නවා. දීපු විනිශ්චය බැස ගන්නවා. ඒකට ඊට පස්සේ ඒ ඒක තහවුරු කරන්න මම මේක මේක තමයි හරි කියලා කියන්නේ දැඩි මත ප්‍රකාශ කරන්න පටන් අර ගන්නවා. පරිග්‍රහ ඒ ඇති වෙච්ච අජෝසනේ මත පරිග්ගහ ඇති වෙනවා. ඊට පස්සේ මසුරුකම ඇති වෙනවා. ඒ මසුරුකම ඒ කියන්නේ අර ඉස්ලාම් චන්ද්‍රාගේ නිසා හැම වෙලාවෙම අවස්ථාවේ වාසිය තමන් ගන්නවා මිසක් කවදාකවත් මේ විනිශ්චයකාරයක් වශයෙන් දෙන්නේගේ සමහිතක් බලන්න පුළුවන්කමක් මොනම කෙනෙකුටවත් මේ ලෝකේ නැහැ. එහෙම නැත්තම් කියනවනම් පෘථග්ජන කෙනෙකුගේ හිතේ හිටින්න බෑ. අනිවාර්යෙන් මසුරුකම ඇති වෙනවා. මසුරුකම ඇති වෙනකොට මෙයා තුල විනිශ්චය වැඩි වෙන්න වැඩි වෙන්න වස්තු භෝග වැඩි වෙන්න පටන් ගන්නවා. මිනිස්සු හම්බ කරන්නේ. ඒ මිනිස්සුත් රණ්ඩු කරනකොට මෙයා විනිශ්චයක් දෙනවා තමන්ගේ කුට්ටිය වැඩෙන විදියට. ඒ මසුරුකම වැඩි වෙනකොට ආරක්ෂක සංවිධාන දානවා දැන් සාමාන්‍ය විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වලට කාටවත් යන්න බෑ. ඒක ආණ්ඩුවෙම අරසව දෙනවා. සුප්‍රීම කෝට් අරීමේ විනිශ්චයකාරයෙකුට කාර කාර ගෙදෙට කාටවත් යන්න බෑ. ඒ අරසව දීලම තමයි හටගන්නේ. ඒ නිසා ඒ අයට ඒ අය හෝ මේ විනිශ්චය පිළිබඳව තීන්දුව කරන මධ්‍යස්ථ මණ්ඩලය යන විශේෂ ආරක්ෂාව දෙනවා මේ ආරක්ෂාව නිසා ආරක්ෂාධිකරණම් ඒක තර කරගන්න මේ වැරදි විනිශ්චය දීම නිසා මිනිස්සු කිපීම වැරදිලා මිනිස්සු උද්ඝෝෂණය නැතකරන ආකාර ආරක්ෂාධිකරණය කියලා එයා හදා ගන්නවා නීති පද්ධති හදනවා දැන් අපේ ලංකාවේ තියෙන්නේ රෝමලන්දේශී නීතිය ඒ රෝම ලන්දේසි නීතිය රෝමේවත් නැහැ දැන්. ලන්දේසි රටෙත් නැහැ. දැන් අපි විනිශ්චය කරන්නේ මේ නීති පොත බලලා. නමුත් මේ නීති පොතේ පෙන්න තියෙනවා විනිශ්චය කරුවොත් උඹත් විනිශ්චයට ලක් වෙනවා. ඒ විනිශ්චය කරන කෙනාට තියෙන සුදුසුකම් මොකද? රෝම ලන්දේසි දින්චේ දන්නකම මිස බයලජ්ජාවත් ප්‍රථම ධානයේවත් දෙවෙනි ධානයේවත් නෙවෙයි. මාර්ගඵල ඥානයක්වත් නෙවෙයි. එතනින් තමයි ඇත්තටම මනස සමතුලිත වෙලා යමක් විනිශ්චය කරන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නේ. ඉතින් නමුත් ඒ විනිශ්චය මණ්ඩලයේ ඉන්න ඔක්කොමලා කියනවා නැත්නම් නීති වෘත්තියේ ඉන්න ඔක්කොමලා කියනවා අපිට බැරිද මේ රෝමලන් දේශී නීති විනෝඩ බෞද්ධ බුද්ධිස් ජුරිස්ප්‍රුඩන්ස් එහෙම නැත්නම් බෞද්ධ සදාචාරයක් හදලා නීතිපදයක් හදන්න බැරිද කියලා. හදන්න පුළුවන්. කවුරුවත් කැමති නැහැ. කවුරුවත් කැමති නැහැ. ඒ විදිහට නීතියක් හදන්න මොකද ඒකට සුදුසුකම් තියෙන්න ඕන. ඒ නීතිය ලියන්න කාමච්ඡන්දේ ඉක්මවලා තියෙන්න ඕන. ඉතින් ඒකට කවුද විනිශ්චයකාර බෙන්ච් එකට නගින්නේ? දැන් හදලා තියෙන එක නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ නීතියක් තියෙන. ආරක්ෂාධිකරණය කියලා හදලා තියෙන එක කවදාකවත් මේ හුදී ජනතාවගේ පොදු ජනතාවගේ සාධාරණ පිණිස නෙවෙයි තියෙන්නේ. අපි වට රාජනීති කියලා කියනවා. ඒව ඒ පොත වෙනස් කරන්න නීතිඥවරුන්ටත් බෑ. මොකද ඒක දිගට දිගට යනවා මේ ආරක්ෂාධිකරණය නිසා ඒ ගන්න පද්ධතිය අරසා කරන්න හදන නිසා කියන බොරු ප්‍රමාණය තොංගානේ මනින්න බෑ රාජ්‍ය නායකයෙක් කියන බොරු ප්‍රමාණය තොංගානේ මනින්න බෑ මුසාවාද පේසුඤ්ඤ පරුසාවාච ඒකෙන් තමයි අර තමන්ගේ තණ්හාව නිසා එන පෙළම ආරසා කරගන්නේ තියෙන්නේ අපිට තියෙන ඔළුව කාලා yes sir කියාගෙන ඉන්න එක තමයි. අවශ්‍ය වෙලාවට ඡන්දෙ දෙනවා. අර ගොල්ල දෙන නීතියකට යටත් වෙලා අපි ජීවත් වෙන්න වෙනවා. ඊට පස්සේ ඒ නීතිය අතර ගත්ත කට්ටිය දණ්ඩා දාන, සත්තා දාන, තුවන් තුවම් පේසුඤ්ඤා පාප අනේකා පාපකා අකුසල ධම්මා සම්භවන්ති මිසු පොල්ලක් අතර ගන්න. දඬුවම් කරනවා. තෝතෝ වරපල කියලා කියනවා. ඊට පස්සේ අර නානත්ත් සංඥා නානත්ත් කාය පුදුමාකාර විදිහට එකිනෙකාට දුක හදා ගන්න ක්‍රමයකට මේක ජීවත් වෙනවා. මේ මිනිස්යා තුළ ওই වගේම නීතියක් කැලේ තියෙනවා. කැලෑ නීතිය කියලා කියනවා බලවතා පොඩි එකා කනවා. හැම පොඩි සතෙක්ම මැරෙන්නේ බලවත් සතෙක්ගේ හක්කේ. පණ තියේදී. දැන් අපි කියනවා හරි සෞත්වය හරි කැතයි. ඒ බලවතා ජයගනි නීතිය හරිය නැහැ. අපි මේ සාධාරණ නීතියක් හදා ගන්න හදනවා. සාධාරණ නීතිය හදන්න හදන හැම කෙනාම තෘෂ්ණාවට යට වෙලා අතෘප්තිකරව ජීවත් වෙන ලෝකයක්. ඒ ලෝකයේ හදාගන්න නීතිය සත්තු hina වෙන තරම් දන්නවනම් වෙන වෙන සංගතිය මේකේ මොකද වෙන්නේ කියලා සත්තු පවා hina වෙන සුළු තරම් අපි ළඟ තියෙන මේ සදාචාර නීතිය. ඉතින් ඒ නිසා ඒ බුරිමේ පඬිස්සවහන්සේ මතක් කරනවා මේ ප්‍රථම ධානය ලැබපු කෙනෙක්ගේ හිතක තියෙන නීවරණ අඩු තත්වයේදී එයාට හම්බ වෙනවා දෙයක් දිහා බලලා සාධාරණ යුක්තියක් දෙන්න පෘථග්ජනයාට වැඩි සුදුසුකමක්. මොකද යාර කාමච්ඡන්දේ නිසා කුට්ටි කඩා ගන්න මට්ටමක නැහැ. ද්වේෂය නිසා පැත්තකට මත් වෙලා වැරදි නිශ්චය කරන්නේ එයාට නිදිමත නැති නිසා සාක්‍ය හොඳට අහගෙන ඉන්නවා. ඒ වගේම උද්දච්ච කුක්කුච්චේ නැති නිසා අතීතයේ පිළිබඳව මේ මිනිස්සු එක වෛරකාරයා මෙයා මගේ යාළුවා කියලා කතාවක් විනිශ්චයට බලපාන්නේ නැහැ විචිකිච්ඡාවකුත් නැහැ ඒ කියන්නේ මේ පළවෙනි නීවරණ පහ නැති වුණාට පස්සේ එවැනි කෙනෙකුට යමක් දිහා බලලා සාමාන්‍ය විනිශ්චයක් දෙන්න පුළුවන් කමක් තියෙනවා ඉතින් මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ විනිශ්චය කූඩුවට නගින්න ඕනේ අඩුම ගාන ප්‍රථම ධානයේ තියෙන කෙනෙක්. අවාසනාට වගේ ඒ ඇත්ත කවදාවත් භාවනා කරන්නේ නැහැ. භාවනා කරන වෙලාවක් නැහැ. නීති පොත කියවන එක තමයි කියන්නේ. ඒත් කියවන්නේ රෝමලන්දේශී නීතිය. අපි ලංකාව ගැන ගත්තොත්. ඒ මං ඇහුවා මේ නීතිය කරන කෙනෙක්ගේ මේ ටයිකෝට් ඇඳගෙන බැඳගෙන ඉන්න මොකද ඉස්සල්ලාම නඩුව අහලා තියෙන ගස් යට. ඒතර ඔළුවේ පුරවගත්ත තුවාය මේ අපි තුවායක් කරේ දාගෙන ඒක තමයි නඩුකාරයා දාන්නේ අර මෙහෙම රැලි රැලි තියෙන එක. මොකද ඉස්සර ගස්සට නඩු අහලා තියෙන්නේ. ඉතින් ඒකට සීතලලු හරියට. නඩුවේ සාක්කේ දීගෙන එනකොට නඩුකාරයා වෙවුලන්න පටන් ගන්න නිසා නඩුකාරයා ටයි දාලා කෝට් දාලා දැන් මේ උණුසුම් රටේ නඩුකාරයොත් සේරම අර විදිහට කෝට් එකක් දානවා. ටයි ගහලා ගැට ගහලා ඊට පස්සේ එයා උසාවි කූඩුව එයා කන්ඩිෂන් කරනවා නැත්තම් ඉන්න බෑ මේ උණුසුම් ඇඳගෙන ඉන්න බෑ ඒකල නඩු ඉතින් ඒක නිසා මේ මේ ලෝක සම්මතේ මේ මම නැත්නම් මේ කතා කරන මම මේ අහන කෙනෙක් අපිට යම් කිසි විනිශ්චයක් කරන්න ඕන වෙච්ච වෙලාවක අපි විනිශ්චය කරන්න තියෙන සුදුසුකම මොකද්ද කියලා බැලුවොත් කිසිම සුදුසුකමක් අපිට නැහැ. අපි සුදුසුකම පටව ගන්නවා. මොකක් හරි එකකින් පටවගෙන අපි අනුන් කෙනෙක් විනිශ්චය කරනවා. ඒ විනිශ්චය කරන්න ගියාම තේරෙනවා නම් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ නානත්ත කාය නානත්ත සංඥාව නිසා එහෙම නැත්නම් මේ තෘෂ්ණාවේ මඩන ලද ජනතාවකට තවත් තෘෂ්ණාවේ මඩලා නැද මිනිස්සෙක් විනිශ්චයක් දෙනවා. yaadෙන්නේ නැහැ. කවදාකවත් yaadෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකේ නඩුවල කවදාකවත් කෙලවරක් නැහැ. ඒ නිසා අපේ විවස්ථාවේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා චූදිතෙක් වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. භික්ෂුවක් චූදිතෙක් වශයෙන් චෝදකෙක් වශයෙන් කාටවත් නඩු කියන්න රාජාධිකරණයට යන්න එපා. රාජාධිකරණයේ චූදිතෙක් වශයෙන් කැඳෙවොත් යන්න ඕනේ. මොකද අපි රටේ ජීවත් වෙනවනේ. ඒ නිසා මේ අධිකරණයට යන්න එපයි කියලා. මම මේ අඳින චිත්‍රය නෙවෙයි මට කියන්න ඕනේ. අපිට කවදද පුළුවන් වෙන්නේ අපකරා පැමිණෙන ප්‍රශ්නකදී අපකරා පැමිණෙන යුක්තිය පසින්දලීමකදී අපිට සමබර හිතකින් ඒ ප්‍රශ්නේ දිහා බලලා මම ඇත්තට මේක තීන්දුව කරන්න සුදුස්සෙද්ද ඒ අනුව මම දෙන තීන්දුව යා දෙන තීන්දුවක්ද කියලා බැලුවොත් අපි තීන්දුව කරන තියෙන ආශාව ගැන ඉක්මන් වුණාට අපිට තියෙන සුදුසුකම බැලුවොත් අපි විසින් පටවා ගන්නාලද නීති සුදුසුකමක් අපි ළඟ තියෙනවා. ඒක නිසා අපේ ඉදිරියට අරමුණු දෙකක් ආවොත් මූල කර්මස්ථානයේ සහ වෙන අරමුණක්. මම කියන්නේ නඩු මිනිමෙරු නඩුවක් නෙවෙයි. මම මොකද්ද දෙන විනිශ්චය. ඉතින් අපිට හැම වෙලාවෙදීම හොඳට මතක තියානින්න මේ පංචවෝකාර භවයේ ඉන්න අපට නිතරම ඇහෙන් රූප සංඥාවල මේ වර්ණ රූප රූප රූප වැඩි වැඩි තියෙනවා. කනට නිතරම ශබ්ද රූප වැඩිමින් පවතිනවා. කන හොඳ නම්. බීරි නැත්තම්. නාසයට නිතරම ගන්ධ රූපේ වැඩිමින් තියෙනවා. දිවට රස රූප වදෙමින් තියෙනවා. කයට හැම වෙලාවෙම මොකක් හරි හේත් වෙලා තියෙනවනේ. කය අහද හිටින්නේ නැහනේ. ඒ නිසා කයට පොට්ටබ්බ රූප වදෙමින් තියෙනවා. හිතට ගොඩාක් ධර්ම රූප වදෙමින් තියෙනවා. දැන් මේ හයක් ආයතන විවෘත වෙලා තියෙන වෙලාවක හයක් බාහිර ආයතන වලින් ඇවමට වැඩි වැඩි ඉන්නකොට මම කොයි එකද තෝරන්නේ? තෝරන්නේ නැතු ඉන්න බෑ. එතකොට මේ නානත්ත් කාය නානත්ත් සංජීන මිනිසයා වැඩියෙන්ම තෘෂ්ණාව උපදින එක තමයි ගන්නෙ. වැඩියෙන්ම Taman කෙලසෙන දේ මිටි තැනින් වතුර බැසයේ. දැන් අපි ඒක වෙනුවට දැන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා උන්වහන්සේ සඳහන් කරනවා මේ අඩියම තලේ නානත්ත් කාය නානත්ත් සංඥා. ඒ නිසා ඒක දැනගෙන ඒ කියන්නේ කාමයට පහඳිනකම කාමයට කඹරනකම කාමරාජිනියගේ බැලයන් වශයෙන් කටයුතු කරන කෙනෙකුට ඒ බව දැනගෙන ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ක්‍රමයක් බුදුහාමුදුර අපිට උගන්වනවා. ඒ කියන්නේ මේ කාමයෙන් පොඩ්ඩක් අයින් වෙලා අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. කාමෙන් අයින් වුණාට පස්සේ කියන අපි ළඟ තියෙන පුරුදු නෑයෝ වස්තු භෝග භෝග ඔක්කොම අයින් කළා මේ වගේ තැනකට ආවා. ඇවිල්ලි වෙලා අපි මෙතන විශාල කැපකිරීමක් කරලා ඇවිල්ලා තියෙනවා. නමුත් අපි වාඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? අපේ හිත මේ කාමයෙන් අයින් වුණයි කියලා සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ තියනවාද? මොන බොරුද? එක චිත්තක්ෂණයක් හිත සම්පත් වෙන්නේ ඇත්තටම කියනොනම් අපි හිතව පරිසරයට වැඩිය දැන් ඇවිස්සලා තියෙන්නේ. හරියට මේ ගැලහිරුව මීහරකෙක් ගංගොඩේ ගෙනල්ලා බඳගත්තා වගේ. ඒ මොකද අර දැන් කාමෙත් නැහැ. මේකෙත් කිසිම සැපක් නැහැ. මේ දෙලොක් අතර මැද රබර් රෝල් දෙකක් මැදට මැද වෙච්ච රබර් කෑල්ලක් වගේ ඇම්බර් වෙනවා. නිින්ද යන්නේත් නැහැ මේ කුඹුරු කොටලට වැඩි ඇඟ රිදෙනවා. ආමි ට්‍රේනින් එකක් දුන්නට වැඩි ඇඟ හන්දියක් හන්දියක් ගන්න රිදෙනවා. මුකුත් කරලා නැහැ. ඉඳගෙන අත අපිට අතත් තියන් ඉඳලා තියෙන්නේ. මේ දක්වම් කරනවා කියලා මේ සිමෙන්ති මුට්ටියක් උස්සන ඇවිදිනව නෙවෙයි. මේ ඇඟ උස්සන ඇවිදින්නේ බුදු අම්මේ දින අමාරුවා. ඔය ලියවෙන කෑල්ල පොඩ්ඩයි. කමඨාන් සුද්ධ කරනකොට ලී වෙන කැලේ බොහොම පොඩ්ඩයි. අර නොකියන බණ මේ මුයින් නොබැනින දුක මෙත්තිකයි කියලා නෑ. ඉතින් කවුරු හරි ගිහිලා කිව්වොත් බුදුහාමර පෙස්සමක් ගන්න ඕන ඔබ වහන්සේ කිව්ව ඕන ගිහිගේ අතහැරියා මල හොන්තුයිනේ. දැන් මේ ගිහිගෙදරට වැඩිය කරදරයි මේක. එතකොට බුදුහාමසේ කියනවා එහෙමනම් කාමය මේ ඇවිල්ලා කාමේ නැත්නම් මේ කාම සංඥාව නටන්නේ. ඒ කියන්නේ අපි නීවරණ වලට දෙන නමක් තමයි අර අතහැරලා දාපු කාමයේ හේව නැල්ල දැන් නටනවා. හිතේ කාම සංඥා ගොජ දාන. අපි යම් කාම ක්‍රීඩා කරලා තිබුණා නම් යම් යම් ආස්වාද ලැබලා තිබුණා නම් ආස්වාද සඳහා ප්‍රාර්ථනා කරලා දෙන ඔක්කොම එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අර මනහප රූපේ ඉන්නේ සද්ද ගන්ධ රස නැහැ. ඇතුලේ තියෙනවා විශ්සෙනවා. ඒකට අපි කියනවා කාම සංඥා කියලා. ඉතින් මෙතෙන්දිත් මම ඒක මතක් කිරීමක් කරනවා. ඒ අර විශාල කාමයේදී ගත කරපු කෙනෙක් ඒකෙන් අයින් වෙලා කායික වශයෙන් අයින් වෙලා මේ වගේ තැනකට ආවට පස්සේ ආගේ හිත ඇවිස්සෙනවා. ඒක අනිවාර්යයි. කැලයෙන් ගිනත් ගම ගෙදරක බැඳ ඉන්න කුළු ගවයෙකු ලෙසට දැන් ඔබේ හිත ගෙන යන්න. හැකි වේද කෙරුම් කවි කරමට පවසන්න ඒ වගේ තමයි ඔබේ හිතත් ඒ බව දැනගන්න කියලා පොඩි ආමසු කෙනෙක් මෙහිදී කවියක් කිව්වා. ගම ගෙදරකට ගෙනල්ලා බැඳලා ඉන කුළු මිහරකෙක් වගේ පුදුම නැටිල්ලක් නට කුළු ගතියට නටනවා. ඉතින් අපේ හිත නටනකොට හිතා ගන්න පුළුවන් වෙයිද කාට හරි මේ නව සත්තා වාසය ඉගෙන ගන්න කෙනෙකුට අර gedara dore ඉන්න කාමයේ වෙනුවට මේ තියෙන කාම සංඥාව හොඳයි කියලා. කිවිදොර ඉන්නකොට තිනේ කිලින්ම කාමේ. එතකොට මේ කයි කිසි කරදරයක් නැහැ. ඕනේ වෙනකොට ටෙලිවිෂන් බලන ඕනේකට රූප සද්ද අහන ඕනේකට ගඳ බලන ඕනේකට රස බලන ඕනේකට බුදියා ගන්න ඕන දෙයක් කරගෙන ඉන්නකොට මේක නිකන් නිවිච්ච ගතියක් වගේ පේනවා. නමුත් ඒ ටික නොදී ඉඳපු ගමන් මේ කාමෙන් අටන්න ගන්න. ඒ නැටුවත් අර කාමයට වඩා මේ ඉඳගෙන ඉන්නකොට හිතේ නැගෙන නීවරණ ටික කාම සංඥාව කොච්චරම නරක නෑ කියන එක තේරුම් ගන්න මං හිතනවා මම යෝජනා කරාට කරයිද විශ්වාස නෑ. උඟ දෙනෙක් කරන්නේ නීවරණ වලට වෛර කරන එක. නමුත් නීවරණ කියලා කියන්නේ කාමේ නෙවෙයි කාම සංඥාවේ. ඇත්තටම අපි නීවරණ තියෙන හැම වෙලාවෙම කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා. ඒ වෙලාවේදී මට තියෙන අසවල් නීවරණය කියලා දන්නවනම් තවත් හොඳයි. මේ විනෝඩ බුදුහාමුදුරන්ගෙන් ඇහුවොත් බුදුහාමුදුර අපිට දෙන්නේ රූප කර්මස්ථානය. මේ නිකන් ඉන්න එපා. හිටියොත් මේ හිත පිස්සු. යකායි කම්මල වගේ දේවල් හිතන නිසා මේක නැවත නැවතත් අරමුණකට යොදවන්න. මේ නානත්ත් සංඥා වෙනුවට ඒකත්ත් සංඥාව ඇතිකරන මධ්‍යස්ත ප්‍රත්‍යක්ෂණය කළ හැකි නොමිලේ ලැබෙන නැවත නැවත ලැබෙන අරමුණකට හිත දාන්න. දානපණ කියලා කියන්නේ නොමිලේ ලැබෙන මධ්‍යස්ත ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක්. කාමේ නෙවෙයි. කාම කියන්නේ දුඟක් උද්වේග කර දෙයක්. ඒ නිසා ආනපානෙ දැන් ඇවිදිනකොට මේ වම දකුණ කියලා කියන්නේ ස්වභාවික ප්‍රත්‍යක්ෂ මධ්‍යස්ත නැවත නැවත ලැබෙන අරමුණක්. මෙන්න මේකේ හිත දාගෙන යනකොට යම් වෙලාවක අපි මේ කරන අනන්ත ප්‍රමාණ ප්‍රයත්න නිසා යම් වෙලාවක එක දිගට ඒ අරමුණේ හිත හිටියයි කියලා හිතන. අපි හිතමු උදාහරණයක් විදිහට හුස්ම රැලි 4ක 5ක 6ක 7ක 8ක එක දිගට හිට හිටියා. එහෙම නැත්නම් ඇවිදිනකොට පියවර 7 8ක්ම එක දිගට අරමුණේම හිට හිටියා. එතකොට අපිට තේරෙනවා මේ අරමුණේම හිට හිටපු චිත්තක්ෂණ වාර ගානේ හුස්ම රැලි ගානේ පියවර ගානේ කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ. ලාභ දෙකයි. කාමයේ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ කරලා ලබන පහස. කාම සංඥාව කියලා කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියලා තියෙන නීවරණ මේ ඔකක්වත් නැතුව අරමුණක හිත පිහිටියා නම් අපි අපි වෙනදට වඩා චිත්තක්ෂණ ගානක් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ තරම් කාර්ය බහුල ජීවිත ගත කරන අපට පවා යම් ප්‍රමාණයක් උත්සාහ කළොත් මේ හිත එක අරමුණක නැවත නැවත මතුවෙන ස්වභාවික ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක තියන්න පුළුවන්. මේක තමයි අපිට තියෙන පළවෙනිම ලාභේ පළවෙනිම සාක්ෂිය අපිට මේ කරන වැඩේ මේ ආත්මේ නිවන් දකින්න හෝ ආරම්භ කෙරුවයි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා බුදුචාන් වහන්සේ මේ නානත්ත් කාය නානත්ත් සංඥා කියන කෙනාට විකල්පයක් දෙනවා යම් වෙලාවක සතියෙහි නැත්නම් එකම අරමුණක හිත දිගට පවත්වන්න පුළුවන් නම් ඒකේ යම් ප්‍රමාණයක මේ සමතුලිත භාවයක් පවත්ව ගන්න පුළුවන් ගතියක් තේරෙන පටන් අරගත්තොත් අර නානත්ත් කාය නානත් සංඥා වෙනුවට නානත්ත් කාය ඒකත් සංඥා කියන තැනට චිත්තක්ෂණ ගානක් යන්න පුළුවන්. අපි විවිධ ආසාවන්ගෙන් යුක්ත මෙතෙන් පැමිණුණාට ඒකත් සංඥා කියලා කියන්නේ එකම අරමුණක චිත්තක්ෂණ කීපයක් හිතපවත් ගන්න පුළුවන්. ඒකත් හරියට ලාහට ගෙම්බෙකුතු කරන වගේ තිබ්බ ගමන් පණිය. එකතු කෙරුවට පණිය. වෙහෙස වෙන්නේ නැතුව මේක ලොකු ලාභයක්. ඒ කියන්නේ කාමේ නෙවෙයි මේ කාම සංඥා නෙවෙයි ඒ වෙනුවට චිත්තක්ෂණ කීපයක් උදාසීන අරමුණක මධ්‍යස්ත ප්‍රත්‍යක්ෂණය කළේ අරමුණ පවත්වන්න පුළුවන්කම අපේ පළවෙනිම කඩීම තමයි. එතකොට කියනවා නානත්කය ඒකත් සංඥා කිය. ඉතින් කාට හරි තේරුම් ගන්න පුළුවන් වුණා නම් මට ඊට වැඩිය හුස්මක් වැඩිපුර ඉන්න පුළුවන් වුණා. පිම්බීම හැකිලිම හතරක් පහක් කරන්න පුළුවන් වුණා. එතන මේ ඉඳගෙන ඉන්න බව මට වෙන්දට වැඩියෙන් කරන්න පුළුවන් වුණා. එතන වම දකුණ වශයෙන් පොඩ්ඩක් වෙන්දට වැඩි ටිකක් කරන්න පුළුවන් වුණයි කියලා. එnde end end end මේක දිගට කරනවා නම් ඒකයි අපි මේ නේවාසික භාවනා වැඩමුළුකදී උනන්දු කරවන්නේ. අර ගත්ත ගැම්ම නිසා පීවර දෙක තුනක් හතරක් හුස්ම රැලි 7 8ක් 10ක් පිම්බීම හැකිලින් 7-8ක්. තප්පර 7-8ක් එක දිගට ඉන්න පුළුවන් වෙනවා. වැඩි වේලාවක් ඉන්න පුළුවන් වෙනකොට තේනවා එතන පට්ටලයක් තියෙනවායි කිය. එතන නතර වෙන්න පුළුවන් කියලා. එතන සමතුලිතතාවයක් තියෙනවායි කියලා. හරියට රෝද දෙකේ බයිසිකලයක් උඩ නැගලා බයිසිකල එක බැලන්ස් කරන වෙලාවේ සමතුලිත වෙලාවේ පේනවා රෝද දෙක උඩ ඉන්න නම් බෑ. යන්න පුළුවන්. යම් වේගයක යනකොට පයින් යනවා වෙනුවට කැරකෙන රෝද දෙකක් උඩ සමතුලිත කරන්න පුළුවන්. ඉස්ලාම් බයිසිකලේ ලංකාවට ආපු වෙලාවේ මිනිස්සු කවදාකවත් හිතුවේ නැතුළු මේ යකඩ වැටක් අස්සේ කකුල් දෙක දාලා කරකෝලා මේක යන්න පුළුවන් වෙයි කියලා. බයිසිකල් පැදවුනේ නැති කෙනෙකුට කාට හිතන්නත් බෑ. පැදපු කෙනාට තේරෙනවා ඒ කැරකෙන රෝද දෙකක් උඩ සමතුලිත කරන්න පුළුවන් කියලා. එතකොට ඒ සමතුලිතයත් පොළවේ ඇවිදින මනුස්සයගේ සමතුලිත දෙකේ අර පස්සේ කරන සමතුලිතයේදී අධි ධාවනයකට යන්න පුළුවන්. වේගය වැඩි කරන්න පුළුවන්. ඒක නිසා නානා අරමුණු දිගේ යමින් නානා සංඥාවල් දිගේ ගියේ හිත එක දවසක එහෙම නැත්නම් එක පැයක එහෙම නැත්නම් විනාඩි 5ක එකම අරමුණක පැවැත්වුවොත් එයාට ඒකේ විශ්වාසයක් ඇති වුණොත් මට දැන් සාමාන්‍ය හුස්ම හතරක් පහක් බලන්න පුළුවන් දිගට දිගට භාවනා පහක් හයක් කරන්න පුළුවන් වෙයි. හයක් හතක් කරන්න පුළුවන් වෙයි කියලා කියන්නේ ඇති වෙන ඒ විශ්වාසය කවම කවදාකවත් මුළු ත්‍රිපිටකය කිව්වත් එන්නේ නැහැ. කවම කවදාකවත් දාන කන්දක් දුන්නට එන්නේ නැහැ. කවදාකවත් වෙන මොන පිනක් කරත් හරියන්නේ නැහැ. ඒකම කරන්න. ඒකම ගුරුවරෙක් ආශිර්වාද කරලා හරියන්නේ නැහැ. ඒක නිසා බුදුජානනාංශයේ මේ නානත්ත්කය නානත්ත් සංඥා කියන අඩියෙම දුක්ඛඳ කෙලවරේ සංසාරේ අඩියෙම තියෙනක පෙන්නලා ඊට සාපේක්ෂව එකක් පෙන්වනවා නානත්ත් කායා ඒකත් සංඥා කියලා එකක් අපිට එකම අරමුණක නානා අරමුණු વિશેයි පිස්සුවැදිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අත්තර පැන පැන තිබුණ හිත එක අරමුණක ටික වේලාවක් පවත්වුවට පස්සේ එතන තියෙනවා සමතුලිත භාවයක්. අන්නේ සමතුලිත භාවයේ අද්දකපු කෙනාට මේක ඔක්කොටම ලැබෙනවට මම කියනවා නෙවෙයි අත්දැකපු කෙනාට පේනවා වැඩි වැඩියෙන් මේකේ යෙදෙන්න යෙදෙන්න මේ හුස්මක දිගට ඉන්න පුළුවන් ගතිය වැඩි කරගන්න පුළුවන් ඒකට කියනවා හුස්මක ඉන්න පුළුවන් ගතිය දැකපු කෙනාට කියනවා ආශේවන ප්‍රත්‍ය ලැබුණයි කියලා ඇසුරු කරන්න පුළුවන් හුස්ම ඒසොර දන්නවා මං කාමෙත් නෙවෙයි කාම සංඥාවෙත් නෙවෙයි මේ උදාසීන අරමුණක හිත තියෙන මට ඒක යන්තම් මූලිච්ච වෙන්න පුළුවන් මූණ දෙන්න පුළුවන් මේකේ කුසල ඡන්දය ආවනම් එයාට සමහර විටක කියලා ලෑස්තිලා කියලා හුස්ම තුන හතරක් ඉන්න පුළුවන් තත්ත්වයට. ඒක භාවිත මට්ටමට යනවා. දැන් ඇසුරු කරලා ගත්ත මේ හුස්මෙන් ඉන්න පුළුවන් කියන විශ්වාසය මෙයාට මට නම් පළවෙනි අතට ගියාට පස්සේ නම් හුස්ම හතරක් පහක් ඒකාන්තයෙන්ම පිට යන්න නැතුව කරන්න පුළුවන් කියලා විශ්වාසයක් එනවා. ඊට පස්සේ මේක බහුලීගත කරොත් මම මෙහෙම තියෙන නැවත නැවත කරනවා. වැරදුනාට අතාරින්න. ආය ආය කරනවා කිව්වොත් අර එකලස බයිසිකල් එකේ නැගලා ඉන්න පුළුවන් වෙලාව, හුස්මේ පවත්තන්න පුළුවන් වෙලාව, පිම්බීම හැකිලේ පවත්තන්න පුළුවන් වෙලාව, සක්මනේ පවත්තන්න පුළුවන් මේ වෙලාවේ වැඩි වීම ටික ටික වැඩි වෙනකොට තේරෙනවා මේ ආසේවති භාවේජි බහුලී කරෝති කියලා කරගෙන කරගෙන යනකොට ඒක කළ හැක්කක් කියන එක කරන්න පුළුවන් එකක් කියන එක තේරෙන පටන් ගන්නවා මං කියන්නේ 100ක් කරපුවාම 100ට මේක එනවයි කියලා. අත උත්සාහ කළොත් සෑහෙන පිරිසකට මේ වගේ දවස් පහේ වැඩමුළුවක තේරුම් ගන්න පුළුවන් මම මේ එනවට වැඩිය ටිකක් වෙනතර වැඩි පීවර 3 4ක් වෙනතර වැඩි විනාඩියක් දෙකක් නලියන්න නැතු ඉන්න පුළුවන් ඉන්නකොට මට හුස්ම ටික පවත් ගන්න පුළුවන් කියලා ඒ ඇති වෙන විශ්වාසය තමයි මේ සත්තා වාසයේ ඊගාව මට්ටම බුදු දහම එක ජීවිතයක් ඇතුළත දවස් 7ක් ඇතුළත පෙන්නලා දෙනවා මේ නානා අරමුණ දිගේ දුවන මේ හිත කොච්චර කල්ප ගානක් මෝහ පටල කොච්චර එකතු කරත් හරියට බුදු කෙනෙක් දැකලා හරියට ධර්මයක් අහලා හරියට යෙදුවොත් චිත්තක්ෂණ ගානක් කාමේසා කාමයේ සංඥාව නැතුව පවත්න්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ අඩියම පල්ලෙම හිටපු හිතට ඊට වැඩි ටිකක් උඩ මට්ටමක තව සත්තාවාසයක් නැත්තම් විඥානත් හිතියක් එන්න පටන් අර ගන්නවා. හැබැයි ඒක තාම බුද්ධියට සින්න වෙලා නැහැ. එතකොට අර විවිධ අරමුණු දිගේ දුවපු හිතත් දැන් මේ එකම අරමුණක චිත්තක්ෂණ කීපයක් චක්‍ර කීපයක් පවත්වන්න පුළුවන් හිතත් කියලා කියන්නේ පුදුමාකාර දියුණු මට්ටමක් ඒක දියුණුව සාහතික වෙන්න මේකේ කියලා කරන්න පුළුවන් වෙලාව එනකම් නමුත් මම මේ උත්සාහ කරන්න හදන්නේ කියලා කරන්න බැරි தත්තට බැරි වුණත් මට වෙනදට වඩා ටිකක් තියන්න පුළුවන් කියන දේ සාමාන්‍ය කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒ අත්දැකීම එහෙම නැත්නම් මේ නන්නත්තර වෙච්ච හිතක් හුස්මේ රඳවන ගතිය, පිම්බීම හැකිලිම තන්තරවන ගතිය, සක්මණේ නඳවන ගතිය, දත්ම දිනකොට මම දත්ම දින බව දැනගන්න බවේ රඳවන ගතිය, කෑම කනකොට කෑම කන බවේ රඳවන ගතිය බෞද්ධයෙකුට විතරක් බුද්ධියට සින්න වෙලා නැහැ. ඒක එහෙම එකක් නැහැ. කාට හරි කිව්වොත් සත්තාවස නමයක් තියෙන ඔබ ඉන්නේ අඩියේ ඔබට ඕනේ නම් මේ ජීවිතයේදී මීට උඩින් තියෙන සත්තාවාසය අත්දකින්න ඔබට එකක් සිද්ධ වෙන මේ නානත්ත් සංඥා වෙනුවට ඒකත්ත් සංඥාවට යන්න කැමැතිද? ඒක තමයි අපි මේ වැඩමුළු සංවිධානය කරලා මේකෙදී අපි කවදාකවත් බෞද්ධ බෞද්ධ බලන්න යන්නේ එන ඕන කෙනෙකුට කියනවා පුළුවන් නම් කැලේ ඉන්න මේ මීහරක ගෙනල්ලා ගංගොඩේ බැඳගෙන ඔකත් දඟලලා දඟලලා ඉවර වෙලා ලගින කම්ම තියපන් කරුණුව මුලමයි ලගින්නේ ආය වෙන කතා දෙකක් නැහැ අටුවචාන් වන් සඳහන් කරනවා මීහරක ගෙනාවුවාම වරමන්ද කඩාගෙන ඉන්නත් ගලවගෙන දුවන්නමයි නටන්නේ. මොකද ඒක කුළු ගතිය. ඒකට හරි විශාල හයියක් තියෙනවා. හොඳ වරමන්දක් දැම්මොත් හොඳ කුණ්‍යක ගැහුවොත් නට්ලා නට්ලා නට්ලා නට්ලා ඕ කනෝමුලමයි ළඟින්. ආන්නේ මට්ටමට ළඟිනකන් අපිට ඇඟ කුඹුරු කෙටුව වගේ ඇඟට අමාරුයි. අපි ඇඟට හමුදා පුහුණු දුන්නට වැඩිය අමාරුයි. ඕම ගිහිල්ලා ඒ ගෝයෙන්ක භාවනා ක්‍රම විශේෂයෙන් කියනවා හතරවෙනි දවසේ වෙනකොට කට්ටිය රෑ හොරෙන් පැනලා යන්නේ ගෙදර. ඉන්නම බෑපා නිින්ද යන්නේම නැහැ. මේ හන්දි වලට කටු ගැහුවා වගේ. ඉතින් හතරවෙනි දවසේ රැයට ගේට්ටු අහනවා. යන්නේ බෝ අමාරුවෙන් මේ ඉල්ලීම් කරලා අනම්මනම් පොරොන්දු වෙලා ඒ ගෝයන්ක සිස්ටම් එකෙත් හොඳක් වෙන්නේ සල්ලි ගන්නෑ. නිකන් දෙන්නේ. හතරවෙනි දවසේ වෙනකොට කට්ටියගේ නිකන් මේ පුපුරලා යන්න හදන. උන පස්සෙන්ද වෙනකොට තේරෙන්න පටන් ගන්නවා යම් ප්‍රමාණයකට මේක උත්සාහම හරියනවායි කිය. අපි මේ සාමාන්‍යයෙන් ගේට්ටු ඇහුවට මේ පැත්තේ ගේට්ටු ඇරලා තියෙන ඕන කෙනෙකුට යන්න ඕන. ඒක මේ පැත්තේ නිකන් වහනවා නිකන් පුරුද්දට වගේ. උඩට එන්න එපා හැබැයි. රෑ අනම්මනම් බය වෙලා ඒ උඩ ඉන්න එපා අපිට නිදා ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා මේක පුදුම අමාරුයි මේ මීහරක කනෝ මුල ලගිනක. ලැබපු දවසේ මීහරක ලැබපු දවසේ තේරෙනවා මේ අපි උත්සාහ කරලා ගත්ත දේ කිසිම කෙනෙකුට මොනම විදියකින්වත් වෙන විදියක් නැහැ යත් උත්සාහ කරන්න ඕනේ. අපිට අපේ දරුවන්ට මේක දෙන්න බෑ. අපිට වෙන පිනකින් මේක කියන්න බෑ. ත්‍රිපිටකය දැනගත්තට බෑ. මේක කරලා උත්සාහ කරොත් තේනවා ඒකේ පොඩි සමතුලිත භාවයක් තියෙනවා. අන්‍ය සමතුලිත භාවය තමයි භාවනා ජීවිතේ පළවෙනිම කඩයිම. ඒක ඇත්තටම සමතෙන් ලැබෙන සමතෙන් ලැබෙන අභ්‍යාසයක්. අභියෝගයක් කියලා කියන්න පුළුවන්. ඒ ඒ සමතේ ලැබෙන මේ අභියෝගයේ මේ අභ්‍යාසය Taman කොහොමද දන්නේ මම මේ මල පැන ගත්තා මම මේ මට්ටමටපත් උනාද කියලා ඒ ලොකු ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයෙන් ඇදලා පෙන්නනවා මේ නානත්ත් කායා නානත්ත් සංඥා කියන මේ යටම තලයේ ඉඳලා නානත්ත් කායා ඒකත්ත් සංඥා වලට ගිය හිත අර නානත්ත් කාය නාන සංඥා වෙන් වෙන හැටි මේ අපි කරන භාවනාවේ යම් ප්‍රමාණයක නතු භාවයක් අපිට ලැබෙනවද කරපු දේ ප්‍රයෝජනක් තියනවද කියලා ලබනද ලොකු සංහසේ ලකුණු 9ක් ඇදලා රම් පෙන්නනවා මේ 6ක් ඇදලා රම් පෙන්නවා පරිපන්ත ධර්ම වශයෙන් හතරක් ඇදලා අරගෙන පෙන්නනවා වෝදාන ධර්ම වශයෙන් යම් වෙලාවක අපේ හිත අපි කලින් නම් කරන ලද මූල කර්මස්ථාන නැත්නම් උදාසීන අරමුණක ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක නොමිලේ ලැබෙන අරමුණක නැවත නැවත ලැබෙන අරමුණක නැවත නැවත පවත්නවා නම් ඒ හිත රාගයටපත් වෙලා ආශාවට ගිහිල්ලා රාගයෙන් මත් වෙන්නේ නැහැ. අරමුණ කිරේ ද්වේෂයක් ඇති කරගෙන ගැටෙන්නෙත් නැහැ. එතකොට තමයි තේරෙනවා දැන් ගත්ත අරමුණ උදාසීන අරමුණක් නිසා අපේ හුස්මට හුස්මට ආශාවක් කවදාකවත් එන්න බෑ. එහෙම අරමුණක් බුදුහාමර අපිට දීලා තියෙනවා. රාගානුපතිතයක් එන්න බෑ ආනපානෙ. ආනපාන ද්වේෂ කරන්නත් බෑ මොකද ඒක තමයි පණ කියන්නේ. ද්වේෂ කෙරුවන් නැත්නම් තෝස්ම ගන්නවා. ඒ නිසා හිතන රාගයක් ඇති වෙන්නත් බෑ ද්වේෂයක් ඇති වෙන්නත් බෑ ආනපානෙ දිගට යනකොට පේනවා පළවෙනි වතාවට හුස්ම හතරක් පහක් ගියා නම් හැරිලා බැලුවොත් ඒ හුස්ම ඉන්නා කාලේ හිටපු කාලේ තුල රාගෙන් ද්වේෂයෙන් වෙන් වෙලා තියෙනවා. අබිනතං තිත්තං චිත්තං රාගානුපතිතං සමාධිස පරිපන්තෝ කියලා කියන අරමුණට නතු වෙලා අබිනත උනාන රාගයක් සමාධිය කැඩෙනවා සති කැඩෙනවා ආනමණීව අබිනත ගතියක් එන්නේ නැහැ මොකද ඒක සාමාන්‍යයෙන් මුදාසීන අරමුණක් එවන අපනතං චිත්තං පටිඝානපතිතං සමාධිස පරිපන්ත නදකින් කියලා ආනපාන විශ්ව කරන්න බෑ මොකද පණ තියෙනකන් රකින්න ඕනේ නිසා මේ ආනාපානයේ තියෙන මේ උදාසීන ගතිය ප්‍රත්‍යක්ෂණයකට හැකි ගතිය මේ නැවත නැවත යොදන්න පුළුවන් ගතිය එක පළ එක සැරයක් එක චිත්තක්ෂණ හිටියට හරියන්නේ දිගට ඉන්නකොට තියෙනවා ඉඳලා බලනකොට ඒ කාලය පුරා හිත රාගය තිබිලත් නැහැ ද්වේෂය තිබිලත් නැහැ එහෙනම් උග්‍ර කාර්ගේ උග්‍ර ද්වේෂය තිබිලා නැහැ ගියා නම් ආනපනේ කඩාගෙන රාග අරමුණට ගියා නම් තේරෙනවා මගේ හිත පිට ගියා ආනපනේ කඩාගෙන ද්වේෂ අරමුණට ගියා නම් තේරෙනවා ඒ වගේ රාග ద్వේෂ නැතුව ආනපන හිටියනම් තේරෙනවා. මේක කාගෙන්වත් අහන්න එපා. කවුරු කියලා දෙන්නේ? ඒක Tamanda වැටෙන්න ඕනේ මේ ජීව අරමුණේම හිත තිබුණා නම් මද හැත්තේපත් තියෙන රාගයක් නැහැ ද්වේෂයක් නැහැ. එතකොට මේ රාගයේ හිටපු එකයි ද්වේෂයේ හිටපු එකයි ඒ දෙක අතර මැද තියෙන මේ මධ්‍යස්ත හිතයි කවුද ඇවිල්ලා අපිට හිතු ගන්නන්නේ කාටවත් බෑ. ඒක තමා විහිම්ම දැනගන්න ඕනේ දැනගන්නේ ආයෙත් කරලා බලන්න. ආයෙත් කරලා බලන්න. වැඩි වෙලාවක් හිටියොත් දැනගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම අතීතානුදාහනං චිත්තං වික්ඛෝපානපරිත්තං සමාධිස්ස පරිපන්තෝ. හිත අතීතයට ගියාන අනිවාර්යයෙන්ම වික්ෂෝපේ. බුදුහාමුදුරන්ට උනා. අතීතේ කියන්නේම වික්ෂෝපයක්. අපිට ඒක මතක අමතක කරගන්න බැරිකම නෙමෙයි තියෙන්නේ. ඔය ඩිමෙන්ෂියා හැදුනොත්, අල්සයිමර් හැදුනොත් අතීතේ මතක නැති වෙනවා. හරියට බෙහෙත් බොනවා කට්ටිය. ඒ මොකද අතීතේ මතක නැහැ දැන් ඒ වන්සල දුක නැහැ. ආයෙ ලෙඩ සනීප කරලා ආයෙ ඩිමෙන්ෂියා නැති කරලා අතීත මතකේ ගෙනත් දාපුවම පවුලයට සන්තෝසයි. අර මනුස්සයට සන්තෝසයි. ඒ මනුස්සයට ඩිමෙන්ෂියා හැදුනොත් එහෙම නැත්නම් අල්සයිමර් හැදුනොත් නංගිට අත්තම්මා කියලා කතා කරනවා. වැඩ කරන ඇසිස්ටන්ට් බාප්පා කියලා කතා කරනවා. ඉතින් දන්න වැඩේ අප්සෙට්. එන උගේ පරණ මතකේ ගිහිල්ලා අයියෝ එච්චර ව්‍යසනයක් ඇත්තෙම නැහැ. හැබැයි 55න් පෙන්ෂන් යන වගේ ෂුවර් තමයි ඩිමෙන්ෂියා. 55 දී අනිවාර්යෙන්ම එනවා. ඒක පිටරටවල වල කියලා කරනවා. උණ්ඩ දෙනවා පුංචිම කාලේ අර ට්‍රිපල් ඉන්ජෙක්ෂන් එක දුන්නට පස්සේ ඒකෙම තියෙනවා ওই මර්කරි තියෙනවා ඒක ඇතුලේ. ඉතින් 55 දී කට්ටිය ඩිමෙන්ෂියා තමයි. යාම් වෙන්නේ මොකද මතක නැති වෙන. ඉතින් ඊට පස්සේ ආය ව්‍යසනයක් තමයි. නමුත් <clears throat> භාවනා කරනකොට අතීතයට හිත නැතුව වර්තමානයේ එනේන හුස්මේ එනේන හුස්ම දිගට පවත්නකොට යාර කවදා හරි තේරුනොත් මම මේ හුස්ම රැලි කීපයක් හිටියා මගේ හිත ගියේ නෑ අතීතයට අතීතයට යන හිතත් අතීතයට නොයන හිතත් අතර වෙනස එහෙම නැත්නම් අනාගත පටිකංකණං චිත්තං විකම්පන අනාගත පටිකම්පණං චිත්තං විකම්පිතං සමාධිසු පරිදි අනාගත සැලසුම් හදන හිත පුදුම කුතුහලයක තියෙනවා පුදුම සිලිලාරක තියෙන ඊයේ කරපු මොඩකම් මං ආයෙ කරන්නේ මේ සැරේ නම් හරියට හරි වෙන්න කරනවායි කියලා මේ දෙක නැතුව නිකන් සාමාන්‍ය හුස්ම හිත තියෙන හැටි කොට අතීතයේ පිළිබඳ කියලා පශ්චාත්තාපයක්වත් නැහැ අනාගතය පිළිබඳ කුතුහලයක්වත් නැහැ කියන මේ තුන වෙන් කරගන්න පුළුවන් මේ අතීතයට කියලා තැවෙන හිත මේ වර්තමානයේ තියෙන මේ කිසිම පැත්තකට අදින්න නැති හිත මේ තියෙන්නේ අනාගතයට කියලා සැලසුම් කරලා කුතුහල වෙන හිත කියලා මේ තුන වෙන් කරගෙන මේ යෝගාවචරයට අත්දකලා අත්විඳලා කියන්න පුළුවන් නම් මේ හුස්ම රැලි 10ක් 15ක් හිටියා ඒක අතීතෙට ගියෙත් නෑ අනාගතෙට ගියෙත් නෑ එනේන හුස්මේ හිත පැවතුණා. එතකොට පශ්චාත්තාපෙන් සහ කුතුහලයෙන් හිත පොඩ්ඩක්ම දහලා දෙන්න පුළුවන්. ඒ වගේම කුසීත හිත එනවා. නින්දට වැටෙනවා. අධික වීර්යයෙන් හිත එනවා. ඇවිස්සිනවා හිතනවා ඒ දෙකම නැතුව එනේන හුස්ම බලන මධ්‍යස්ත වීර්යකින් ගත කරන හිත නින්දර වැටෙන්නෙත් නැහැ. අධික කල්පනාවලට යටෙන්නෙත් නැහැ. ඉතින් මේක කරලා කරලා කරලා කරලා යෝගාවචරේකට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ හුස්ම දිගේ දිගට යනකොට එනේන හුස්ම දිගේ බලන්න නිදිමතෙන් කරන්න බෑ. ඒකට අවදි භාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම හුස්ම බැලුවට හුස්ම කවදාකවත් අවසන් නැහැ. කවදාවත් නැහැ. එහෙම කුප්පණ ගතියක් හුස්මේ නැහැ. ඒ නිසා හුස්මේ ගත කරන අපි මම මේ හුස්ම ගත්තට කවුරුත් හිතන්න එපා මේ හුස්මම එකම දේ කියලා. කෝක හෝ මූල කර්මස්ථානේ. අබිනතං චිත්තං රාගානුපච්ඡං සමාධිස පරිපන්තෝ අපනතං චිත්තං පටිඝානුපච්චිතං සමාධිස පරිපන්තෝ එහෙම නැත්නම් අතීතාන් දාවනං චිත්තං වික්ඛෝපානුපච්චිතං සමාධිස පරිපන්තෝ අනාගත පටිඝංගනං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ රාගානුපතිතා අධික වීර්යයට ගියොත් අධික අවවීර්යයට ගියොත් කියන මේ හය මිස හිතේ වෙන තත්වයක් නැහැ. අපිට එන ඔක්කොම මල්ල හය මල්ලට දාත හැකි. එක්ක රාගයට ගිහිල්ලා හිත පිට ගිහිල්ලා. එහෙම නැත්නම් ද්වේෂයට ගිහිල්ලා හිත පිට ගිහිල්ලා. එහෙම නැත්නම් මධ්‍යස්ථ හිත. සතිය හිත. එහෙම නැත්නම් කම්මැලි වෙලා හිත පිට ගිහිල්ලා. එහෙම නැත්නම් අධික ඇවිස්සලා හිත පිට ගිහිල්ලා. නැත්නම් මධ්‍යස්ථ හිත. එක්කෝ රාගයට ගිහිල්ලා එක්ක ද්වේෂයට ගිහිල්ලා නැත්නම් මධ්‍යස්ථ හිත. ඒ නිසා භාවනා කරනකොට මලු හයක් කරයි යන්නේ. අතීතයේ හිතලනොට මල්ල එකට දාන්න. අනාගතයේ හිතලනොට මල්ල දෙක. අභිනත හිතේනකොට මල්ල තුන. අපනත හිතේනකොට මල්ල හතර. නිදිමත එනකොට මල්ල පහ. අධික කුලප්පොඩ මල්ල 6. ඔය මලු 6ට ගිහිල්ලා එන ඔක්කොම කුණු කන්දල් ටික දාලා බලන්න මගේ මගේ වැඩියෙන් පිටෙන්නේ කොයි මල්ලේද කියලා අන්න ඒක තමයි මමයා. මම කවුද කියලා දැනගන්න ඕනේ නම් මධ්‍යස්ථ අරමුණක් දීලා ඒ විනෝඩ හිත වැඩියෙන්ම යන්නේ මොකේද කියලා බලන්න. අතීතට අනාගතයේද රාග ద్వේෂයේද කම්මැලිකම සහ කුසීත ගතියේද කියලා. මේ විශේෂඥ වෛද්‍යවරයෙකුට කරන්න බැරි මගේ තියෙන ගති මගේ පෞරුෂත්ව ලක්ෂණ මම කවුද කියලා බලන්න පුළුවන් ක්‍රමයක්. ඒකට අඬන්න එපා. ඒ කරදරයකට ගන්න එපා. මේ භාවනාවේ ප්‍රශ්න නෙවෙයි. භාවනා ප්‍රතිඵලය. භාවනාවේ උත්තර. මම දැකලා නැහැ කිසිම කෙනෙක් කමඨාන සුද්ධ කරනකොට මෙන්න මේ විදිහට මේ භාවනාදී මතුවෙන දේවල් අපි කරනද ප්‍රයත්නයේ උත්තර වශයෙන් දැකලා ලියන කෙනෙක් ලියන්නෙම කනගාටු වෙලා පශ්චාත්තාල බලන්නකෝ අයියෝ භාවනා කරනකොට නින්දට එනවනේ ආ අයියෝ බලන්නකෝ ඉන්න බෑනේ පුවක්මලතර ගත්ත කපුවා වගේ නටන්න පටන් ගන්නවා හිත හිතනවා හිතනවා හිතනවා හිතනවා කියලා මේ ඉතින් අපි දුර ප්‍රත්‍යක්ෂ ක්‍රමයේ කතා කරන්නේ නැත්නම් රාගයට යනවා ද්වේෂයට යනවා නැත්නම් අතීතයට යනවා අනාගතයට මෙන්න මේක දිහා බලලා යම් කිසි කෙනෙක් මේක දැනගෙන මගේ හිත වැඩියෙන්ම වැටෙන්නේ මෙන්න මේ වලේ මේ යන පාරේ තියෙන බොරු වලවල් හයක් තියෙනවා කෝකද වැටෙන්නේ කියලා පොඩ්ඩක් අල්ලගන්න පුළුවන් වෙයිද අල්ලපු ගෙදර මනසට කොන්තරත්යක් දීලා මචං කොයි වලේද වැටෙන්නේ කියලා ඔයාලා බල්ලා කියපන් කියලාට හරියයිද? නැත්නම් අම්මට පුළුවන් ද පුතාට කියන්න? අනේ බලාපංකෝ භාවනා කරනකොට මගේ හිත වැටෙන්නේ කොයි වලේද කියලා කියන්නේ. ඔය අපේ තියෙන මේ බයිලා සම්බන්ධකම් කිසිසේත්ම වැඩක් නැහැ. තමන් විශ්ීම කරන්න ඕනේ. තමන් විශ්ීම කරන්න ඕනේ. කරලා කරලා කරලා මේ බොරු වලවල වැටෙන එක දාන්නෝ එහෙම දැනගන්න දැනගන්න වැටෙන එක අඩු වෙනවා. එතකොට දවසක තමන්න පුළුවන් වුණත් මේ දෑලේ බොරුවල්පල් තියේදී මැද පාරේ යන්න පුළුවන් කියලා. එතකොට යාට පේනවන නානත්තකාය නානත්ත සංඥා වෙනුවට ඒකත්තකාය නානත්ත නානත්තකාය ඒකත්ත සංඥා ක්‍රමයට අපි උත්සාහයක් කරනවා. ඒත් වැටෙනවා. නමුත් අපි දන්නවා මොකද්ද මේ භාවනාවෙන් කරන්න හදන්නේ කියලා. අපි දන්නවා මොකද්ද බහුලීගත කරන්න ඕනේ කියලා. ඒක කායිමත් අහන්න යනවා නම් නැවත නැවත කමටහන ගන්න. නැවත නැවතත් මූලික කමටහන් උපදෙස් ටික ලබන්න. ලබල බලන්න මේ දෙපැත්තේ බොරුවල්වල් තියේදී මැද වැටෙන්නේ නැතුව කඹේ ඇවිදින කෙනෙක් වගේ යන්න ගියොත් මෙන්න මේ වික්‍රම භාවයට මේ වීර ගතියට මේ ධීර ගතියට බුද්ධාදී උතුමෙන් වහන්සලා සාදු කියන. අනික් අසත්පුරුෂෝ සාදු කියන්නේ මේ අපි අසුරු කරන මේ මේ මේ ධර්මේ නොදන්න අසත්පුරුෂ ඒගොල්ලන්ට ඕන කර තියෙන මා විචිත්‍ර දේවල් කරන්න. අපිට තියෙන්නේ දෙපැත්තේ මරුවල්වල් බොරුවල්වල් තියේදී මැද පාවතේ යනවා. හුස්ම කීයක් ඉන්න පුළුවන්. පියවර කීයක් තියන්න පුළුවන්. පිම්බීම හැකිලිම කීයක් තියන්නකෝ ඔය හයෙන් පරිපන්ත ධර්ම ටික අයින් වෙනවා. ඊට පස්සේ වෝදාන ධර්ම කියලා තව හතරක් Tamanට අත්වාසි ලැබෙනවා. ඒකෙදි සඳහන් කරලා තියෙනවා තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තනට්ඨේන සම්පාන්තනා. මේ වැඩේ කරගෙන යනකොට භාවනාවෙන්ම සමහර වෙලාවට ලොකු සද්ධාාවක් එනවා. බුදුම ශ්‍රද්ධාවක් ගුරුවරයා පිළිබඳව බණ පිළිබඳව බුදුහාමුදුරුවෝ පිළිබඳව ඇවිල්ලා භාවනා පැත්තකට ගිහිල්ලා ශ්‍රද්ධාව දිගේ කඩාගෙන යනවා. ඉතින් හිතනවා ගිහිල්ලා ගුරුහාමුදුරුවෝ ගුරු පූජාවක් කරන්න ඕනේ. බුදුහාමුදුරුවන්ට බෝධි පූජාවක් කරන්න ඕනේ කියලා අර භාවනාව මෙතන තියලා ඉතින් සැලසුම් කරන්න පටන් අරගන්නවා. ඒක නැත්තම් ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව කියන්නේ මේක කොහොම හරි අම්මට කියලා දෙන්න ඕනේ. පුතාට කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ මෙතන භාවනා කරන ගමන් මේ හරිය වැඩි ගැන පොඩි සටහනක් දා ගන්නවා. SMS එකක් යවන්න ගෙදෙට් එන්න ඉස්සරලා මේ ඉන්න දවස් හතරක් පමයි. ඒ හොරෙන් ගිහිල්ලා මේක කාට හරි කියලා දෙන්න හිතෙනවා. ඉතින් ඒකට අටුවචන් වංශ කරන සද්ධාව වැඩි වුණොත් ප්‍රඥාව කාබාසිනිය වෙනවා ප්‍රඥාව වැඩි වුණොත් සද්ධාව කාවාසිනිය වෙනවා. අධික සද්දෝ මද්දපඤ්ඤෝ. අධික පඤ්ඤෝ මන්ද සද්දෝ. කෛරාටික පක්කම් භජନ୍ତି කියලා තියෙනවා. අධික ප්‍රඥාව සහිත සද්ධාව අඩුමිනිය කෛරාටික පැත්ත භජනය කරනවා. අධික සද්ධාව සහ අඩු ප්‍රඥාව ආපුවාම ඕන දෙනෙක් කොයි කර්මස්ථානාචාරවලත් පිටිපස්සේ ගිහිල්ලා දැන් තියෙනවානේ ලංකාවේ නානා භාවනා ක්‍රම හැම දෙයක්ම කරනවා. ඌට තේරෙන්නේ නැහැ එලහරකට වගේ පොල් ගහ මොකද්ද කේල් ගහ මොකද්ද කියලා. ඔය කකා කකා කකා කකා. නමුත් හිතන්න කොයි වෙලාවක හරි මේ සද්ධා ප්‍රඥා දෙක අතර සමතුලිත භාවයක්මව හදන්න ඕනේ. භාවනෙම හැදෙනවා. හැදුනට ඒව ඒ පැති වලට අදිනවා. මම තත්ත ජාතානන් ධම්මානං අනුතිවත්තනට්ඨේන සම්පාන්තන භාවනාවෙත්ම හටගන්නා වූ මේ ධර්ම එකිනෙකා පරය යන්න දෙන්න එපා. වීරියයි සමාධියයි වීර්ය ආපු වෙලාවට මේ මේ පරියන්කේදීම නිවන් දකින්න හිතෙනවා. සෝවාන් වෙනකන් නැගිටින්නේ කියලා හිතානින්. මොන පිස්සුද? එහෙම ඉතින් තටමැව්වට නෑ ළමයෙක් බඩේ නැතුව තටමැව්වට ළමයි හම්බෙන්නේ නෑ. ඒ වගේම බඩේ ළමයින්ද තටමැවෙ නැත්තම් හම්බෙන්නේ නැහැ. ඔය දෙකම තියෙන්න ඕන. ඒකට පින නැතුව අපි මට සෝවාන් වේවා මට ධ්‍යාන ලැබේවා කියලා මොන පිස්සුද එහෙම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒ වීරිය සමතුලිතේ කරන්න එපායි. සමාධියත් එක්ක. ඒව නැත්තම් අධික වීර්ය කරනවා. ඒ නිසා ඒකේනා එnde ende ende අපි අද දවල් ධර්ම සාකච්ඡා කරා වගේ අරමුණ එnde ende ende ende සියුම් වේගන යනවා පේනවා. ගොරෝසු අරමුණ සියුම් වෙනවා. සියුම් එක අතිසියුම් වෙනකොට යෙදිය යුතු වීර්ය එnde ende ende ende අඩු වෙනවා. අපි ඒකට කියනවා අනායාසයෙන් වැඩේ යන්න පටන් ගන්නවා. එතකොට තටමඬ හොඳ නැහැ. ඒකට අනවශ්‍ය තටමන් නැතුව අර යන්නේකටම යන්න දීලා යන්න ඕන. ඕනකට වැඩි සමාධිය આવොත් අපි පොඩ්ඩක් ඒකට වීර්ය දාලා මේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා මේ ඉන්ද්‍රියන් සම කිරීමේ කුසලතාවයක් තියෙනවා. මේ ලෝකේ කියවිදෙන එකම විශ්වවිද්‍යාලයකවත් ඕක උගන්වන්නේ නැහැ. බෞද්ධ පාලිත පාලි විශ්වවිද්‍යාලයවත් උගන්වන්නේ නැහැ ලංකාවේ. ඒකෙත් දැල්ලු. මේ භාවනා කරනකොට වැඩෙන හොඳ ಗುಣ ධර්ම ටිකක් තියෙනවා. එව්වත් එකිනෙකා පරයා ගියොත් හොද්දට ලුණු වැඩි වුණා වගේ. ඒ හොද්ද ලුණු වෙනාට පස්සේ මොන කරන්නේ? කරන්න දෙයක් නැහැ. ලුණු ලාභයි. ඒනට උණට වැඩි දෙමොත් දුරු මිරිස් උණත් උණට වැඩි දෙමොත් පොළොස් සම්බුල පදමේ නැහැ. ඔක්කොම තියෙනවා කහ ඔක්කොම තියෙනවා ලිප වටේ නමුත් ඒක ඇඟිලි දෙකෙන් අල්ලලා දාලා තමයි යෙදෙනවයි කියලා එකක් තියෙන්නේ. මේන්න මේ විදිහට පළවෙනි ධ්‍යානෙ ලබන්නේ. එහෙම නැත්නම් නානත්ත් කාය නානත්ත් සංඥා ඉඳලා නානත්ත් කාය ඒකත් සංඥා ළඟට යනකොට Taman තුල වැඩෙන මේ ධර්මයන්ගේ එකිනෙකා පරයාන වෙන ගතියට සමතුලනය කරනවා කිව්වහම යොන්න ඕකට කීයගේ බෞද්ධ සංස්කෘතිය කියලා. ඒක බොහෝමත්ම අභියෝගශීලී අවස්ථාවක්. වැඩෙන්නත් ඕනේ. වැඩෙන දේවල් එකිනෙකා කහකොට වැටෙන්න දෙන්නේ නැතුව මැදින් අරන් යන්න ඕනේ. ඒ වගේම ආසේවන ප්‍රත්‍ය මේ විච්ඡ දේ නැවත නැවත කරන්න ඕනේ. මමම කිරුවම දැන් හරි කියලා කද්දාකත් විනිශ්චය කරන්න එපා. හිතාගන්න යන්නම් පෙරපින් නිසා මට යන්තම් පාර පෑදුනා. මේක ලක්ෂ වාරයක් කරන්න හරියට පීයක් ගන්න මිනිස්සයා ගලේ කී සැරයක් අතුල්ලනද? කායින් හරි ඇහුවොත් කී සැරයක් අතුල්ලන්න ඕනද කියලා අහන්න එපා අතුල්ලපන්. මුවාතේනකම් මේ වීණාව කොච්චර ගායනා කරන්න වීණාව වාදනය කරන්න ඕනද මන්ට අවශ්‍ය සොරේ ගන්න ගානක් නෑ කරපන්. ගාලා ගාලා ගාලා ගාලා තමයි අපි වීණාව හරියට ගාය ඉගෙන ගන්න. අන්න ඒ වගේ මේ අපිට හම්බෙලා තියෙන මේ ස්වර්ණමය අවස්ථාවේ ලක්ෂ කෝටි වාරයක් මේ ඒකත් සංඥාවට යනකොට දැනෙන ලකුණු ටික තේරුම් අරගෙන මේ පොතේ කියන එකම Taman තුලින් ක්‍රියාත්මක වෙන්න හදනකොට Taman තේන මේ නව සත්තාව ආසොල අඩිය මට්ටමේ හිටපෙකන ඒකේ ඉඳගෙනම නැත්තම් ඒ ඒක පදනම් කරමින් ඊට පොඩ්ඩක් කිස්සිලා ඒ බිල බලන උඩින් තියෙන නානත්ත් කාය ඒකත් සංඥා මට්ටම කොහොම හිටීද කියලා. එතකොට පේන තියෙන එකම අරමුණේ තමයි ගත කරන්නේ. නාන අරමුණ දිගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දිගේ ගමන් කරපු කෙනා හරියට හුඹහක් වගේ හිල් පහක් වහලා එක හිලකින් විතරක් වැඩ වෙන්න ආරිනවා. ඇස් දෙක වහනවා. ශබ්ද නැත්තනකට යනවා. ගඳ රස බලන්නේ. කයේ වෙන ක්‍රියාවලිය විතරක් හුස්ම හෝ වම දකුණ හෝ මේක දිගේම බලන යනකොට වෙන්නේ අර නානා සංඥා වෙනුවට එක සංඥාවකට අපි එකඟ වෙන්න පටන් ගන්නවා. මේක කොයි වෙලාවේ කාට වෙයිද කියලා කියන්න බෑ. මේ ඉඳගෙන ඉන්නකොටමද වෙන්නේ, සක්මණේජිද වෙන්නේ දන්නේ කොයි වෙලාවකරි මේක දුන්නොත් ඒ බුදුමේ පඬිස්සවාංශ කියනවා මේ යෝගාවචරයටමයි ඉස්සල්ලම වැටෙන්නේ අර නානාත් නන්නත්තර වෙන හිත දැන් එකම අරමුණට නැවත නැවත යෑමේ එහෙම නැත්නම් විදින්න විදිනකොට ඊතලයේ හරියටම ඒ එල්ලෙට යන ගතියෙහි වර්ධනයක් වෙනවා. ඒක කරලමයි අත්තදා බල්ලමයි කරන්න වෙන්නේ. යනකොට ඊතලයේ නැවත නැවතත් එල්ලෙට වදිනකොට පුදුම සතුටක්. එහෙම නැත්නම් පුදුම අත්දැකීමක් ලැබෙනවා. මේ මගේ සත්තා වාසවල මං අඩියෙම හිටපු කෙනාට ඊට ඉහළ මට්ටම පිළිබඳව පොඩි ඉඟියක් මට හැකියි. මට පුළුවන් කියන සංඥාව එන්න පටන් ගන්නවා. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් භාවනා පාරිභාෂික શબ્දමාලාව කියන්නේ මේ නීවරණ වෙනුවට නීවරණෙන් යටපත් වෙලා තිබුණ හිත වෙනුවට එහෙම නැත්නම් පරිඋත් ทาน කෙලෙස් වලින් යටපත් වෙච්ච හිත පරිඋත් ทาน කෙලෙස් ඉක්මවලා ප්‍රථම ධානයේකට ගිය හිතක ලකුණු ටික දැනගන්න. ඒක වරින් වර එනවා ආයෙ කැඩෙනවා. ආයෙ වරින් වර එනවා ආයෙ කැඩෙනවා. මේක කරගෙන කරගෙන කරගෙන යනකොට කකුල බිම තියතිය බයිසිකල් පැදපු කෙනා දැන් කකුල බිම තියන්නේ නැතුව බයිසිකල් එකේ වේගය ගන්න ඉගෙන ගන්නවානේ. දෙවන්නේගේ සහයෝගය නැතුව ආන්නේ වගේ Tamanට ඒ එකලසක් සමතුලිත භාවයක් තේරෙන පටන් ගන්නවා. ඒ සමතුලිත භාවයේ සඳහන් කරන්නේ නානත්ත් සංඥාවේ ඉඳලා ඒකත්ත් සංඥාවකට යෝගාවචරය හැකි සංඥාව ගන්නවා. මට පුළුවන් කියලා. ඉතින් මේ කියන්නේ සමතෙහි යම් ගිනිය හැකි හොඳයි කියන්න පුළුවන් තොරතුරකට අපි යන්න පටන් අරගන්න. ඉතින් ඒක ඊගව දවසේ මොකක්වත්ම නැතුව නන්නත්තර වෙන්න ඉඩ තියෙන එක ප්‍රශ්නයක් නෑ. ඒ මූලික දක්ෂකම ප්‍රභවේ නැතිවීමක් වෙන්නේ. ආයෙසර පීරි ගන්නකොට පීරි ගන්නකොට අන්න හැදිලා එනවා. ඇත්තටම කියනවනම් වැටි වැටි නැගිටිනකොට තමයි ළමයා කකුල් දෙකෙන් නැගිට ගන්න ඉගෙන ගන්න. එහෙම නැතුව පළවෙනි සැරේ නැගිටට හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දවස් පහක වැඩමුළුවක අපට මේ මට්ටමන ගෙනියන්න පුළුවන් ද බැරිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් හිතුවට වැඩි ප්‍රදේශයක් ප්‍රතිශතයක් හුඟ දෙනෙක් මේක අත්දකිනවා. මේක සමතේ මම මේ කතා කරන්නේ ධ්‍යානයක තියෙන ලක්ෂණ ටිකක්. නමුත් විපස්සනා යෝගාවචරයට වුණත් මේක සිද්ධ වෙනවා. එතකොට යාට තේරෙනවා අර බයිසිකලයේ බැලන්ස් එක එනවා. මට දැන් අරමුණේ ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒක කරවැලීමේ ආසාවක් එනවා. මේක උදේ වටුවේද මට හරියන්නේ දාහනෙන් පස්සේද හරියන්නේ සක්මනෙන් පස්සේද හරියන්නේ බණ ඇහුවට පස්සේද හරියන්නේ කියලා එතන එතන යොදන්න ඕනේ. ඒකට අපි කියනවා සමත අනුග්‍රහිතය කියලා. සමතේ වැඩි අපි දෙන විවිධ උදව්. දීලා දීලා දීලා මේක ගත්තට පස්සේ Tamanට කියලා නැත්තම් ලෑස්ති වෙලා ගිහලා විනාඩි 5ක් විනාඩි 10ක් ඒ කාර්මණක සිටීමේ ඉන්නකොට ඔන්න තේරුම් අරගන්න ඕනේ මේ සූදානම් කරන්නේ අපේ හිත කාම ලෝකයේ ඉඳලා රූප ලෝකෙට යන්නයි. ඒකට අපි කියනවා කාම අරමුණු වෙනුවට රූපාරම්මණයකට හිත බඳිනවා. මේ රූපාරම්මණය කියන්නේ හරි ඒකාකාරී එකක්. හරීම නීරස එකක්. හරීම එපා කලවන සුළු එකක්. හරීම මධ්‍යස්ථ අරමුණක්. අර විවිධ අරමුණු දිගේ කක කක ගියේ හිත මේකට යන්න නම් බුද්ධ ශාසනයක් තියෙන්න ඕන. අබුද්ධෝත්පාද කාලේ කොච්චර භාවනා කරත් මේක ලැබුණත් මේ වටිනා දෙයක්ද කියලා තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. බුදු කෙනෙක් කියලා නැති නිසා මේක ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව දන්නේ නැති නිසා ලැබුණත් නොසලකා හරින්න ඉඩ තියෙනවා. දැන් අපිට ශාසනයක් තියෙන නිසා දුෂ්කර වුණත් කලාතුරකින් ගියත් අපි දන්නවා මේක භාවනා කිරීම නිසා නැත්තම් සතිමත් වීම නිසා ලැබිච්ච ප්‍රයෝජනයක් කියලා අපි එකට ආවඩයි බෝන් කියලා අපි දන්නවා මේක සත්තා වාසයක ඉඳලා තව සත්තා වාසයකට පොඩි ඉසෝසෝවා බැලීමක් කරන්න. මේක හරියට කියනවනම් වතුරට වැටලා වතුර ගිලිලා මැරලා යන්න හදන මිනිස්සයා යන්තම් ඔලුව උසලා නහය පොඩ්ඩක් උඩට අරගෙන හුස්මක් ගන්න. ආය යට යනවා. ආයෙ දනිපනි ගහලා ආයෙ නැහැ උස්ස ගන්න පුළුවන් මට්ටමට එනකොට දේනවා හුස්ම ගන්න පුළුවන් හැබැයි ආය ආය යට යන. අන්න ඒ වගේ මේ පළවෙනි වතාවට නානත්ත කාය නානත්ත සංඥා ඉඳලා නානත්ත කාය ඒකත් සංඥාවට ගියාට පස්සේ තේරෙනවා අපි මෙතෙක් කල් හදාගෙන තියෙන හැම එකක්ම වතුර වගේ. අපි ඒ ගිල්ල නැහිනෝ. ඒ වෙනුවට ඔළුව පොඩ්ඩක් උස්සලා හුස්ම ටිකක් ගන්න පුළුවන් තැනක් කියන තමයි සාසනය කියන්නේ. ඒකට අපි උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරාට හුස්ම ගත්තකම් ආයයට යනවා. ආය උඩේනවා. ආන්න එහෙම කර කර ඉන්න වෙලාවේ හිතන්න අපිට පුළුවන් උනායි කියලා නාය මට්ටමට වතුර තියෙන දණකින් නාය උඩ තියාගෙන වින්න පුළුවන් තරම්. අන්න ඒකට ස්පාසුවක් එනවා. මේ වතුරේ ගිලිගිලිත් ඉන්න පුළුවන්. හැබැයි ඒක තැනකට ඇවිල්ලා ඒක තුල සමතුලිත භාවයක් ගන්න පුළුවන් කියලා මේක සාමාන්‍ය භාවනා බෞද්ධ සම්ප්‍රදාන කුල ඉගෙනීමේ කියන්නේ ඒ කෙනා මේ මට්ටම මැරෙන් මට්ටම් පිරෙන්නේ නැතුව මරණයටපත් වුනොත් පළවෙනි බ්‍රහ්ම ලෝක තලයේ උපදිනවායි කියලා. බ්‍රහ්ම ලෝක ඉස්ලාම තියෙන මේ බ්‍රහ්ම පාරිසජ්ජ ඒ වගේ මහා බ්‍රහ්ම කියන බ්‍රහ්මතල තුනෙන් උපත්ති ලැබنده මේ සුදුසුකම් ඇති කර ගන්නවා. බ්‍රහ්ම පුරෝ පාරිසජ්‍ය පුරෝහිත සහ මහා බ්‍රහ්ම. මේ තමයි පළවෙනි ධ්‍යානෙ ලැබිච්ච කෙනෙක් මිය පරලෝක ගියොත් ධ්‍යානෙන් පිරි නොපිරි ලැබෙන තැන. යාන්තමට ලබන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ කෙනා බ්‍රහ්ම පාරිසජ්‍ය වෙනවා. මධ්‍යස්ථමන ලැබුණා බ්‍රහ්ම පුරෝහිත වෙනවා. උද්දතම ධ්‍යානය උත්කෘෂ්ඨ කෙරුවොත් මහා බ්‍රහ්ම தත්ත්වයටපත් වෙනවා. ඒ ඒ කෙනාට මෙහෙදි තමයි මේ ඊගාවට යන්න හදන භවතලයේ ස්වභාවය දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව දන් දීලා ප්‍රාර්ථනා කරාට මට බ්‍රහ්ම ලෝකයන් ලැබේවා කියලා ඒ ඒ ඔයන්නේ ඔය ඔය කුසලතාවය නැතුව කරන්න පුළුවන් වේද කියන්න බෑ. මේ කුසලතාවය ඇති කරලා ප්‍රාර්ථනා නොකරත් අනිවාර්යයෙන්ම මෙහෙදිම පත්තු සුවිට ලියලා දෙනවා. මුදින් යන්නේ අහවල් තැන්න කියලා. හැබැයි ධානයෙන් පිරෙන්නේ නැතුව ඉන්න ඕන. ඉතින් එතකොට යාට අර ලබාගත් ඒ එකලස පවත්තන්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සම්පූර්ණ ජීවන රටාව වෙනස් කරන්න සිද්ධ වෙනවා. කතා සංලාප ස්වරූපේ වෙනස් කරන්න සිද්ධ වෙනවා. ක්‍රියාකාරකම් වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ආට එක විනිශ්චය කරන්න වෙනවා මම මේ ලබාගත් ඊගාව භවතලයට ගැළපෙන විදිහට ජීවත් වෙනවා නැත්නම් ආයතර හිටපතැන්න නානත් කාය නානත් සංඥා තත්ත්වයට වැටෙනවාද කියලා ඒ පුද්ගලයාගේ සාමාන්‍ය බුද්ධියම තමයි ඒක තීන්දුව වෙලා තියෙන්නේ. ඉතින් ඒක දෙන්න දුන්නට පස්සේ ඒක නඩත්තු කරන එක සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක්ගේ නැත්තම් මේ සත්පුරුෂයන් ඇසුරු කරන කෙනෙකුට තේනවා සාසනය කරනවා කියන්නේ ඔකට තමයි. මේක ලබාගෙන ඒකට ගැළපෙන තාලෙට ජීවන රටාව සකස් කර ගන්න ඕනේ. ඉතින් මෙතන ගියාට පස්සේ තමයි ඊගාව භවතලයේ පිළිබඳව යන්තම් හරි ඡායාවක් දැක් ගන්න පුළුවන්. එනිසා අපි පළවෙනි මට්ටම තමයි මේ පෘථග්ජන භූමිය ඉක්මවලා පෘථග්ජන භූමිය කොට මේ ආර්ය භූමියට ගියා කියන එක නෙවෙයි. නමුත් උත්තරමනිෂ ධර්ම වලට පළවෙනි ධ්‍යානයේ සුසුකම් ලැබ නැහැටි. ඉතින් මම මෙතනින් නතර කරන්නයි බලාපොරොත්තු ධර්මදේශනා. මේ සීල දිනාට මේ කරගෙන යන වැඩවලට මේකෙන් ධෛර්යයක් ලැබිලා මේ Tamanට ලැබිලා තියෙන දෙයට තවත් උනන්දුයෙන් එල්ලයක් සහිතව ඉදිරියට ගිහිල්ලා මේ ලැබී තියෙනවා නම් ඒක තහවුරු කරන්නත් නොලැබී තියෙනවා නම් ඒක ගැන කුසල ඡන්දයක් පහළ වීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරා